සමාදම් ලබනවා නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. සූදානම් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් ඉන්න උඟ දෙනෙක් ඒක පිළිබඳව අධ්‍යක්ෂකම් සහිත අය නිසා හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ. ඉතින් වෙලාවට අවශ්‍ය ගැළපෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවේ නාමයෙන් මම ඉල්ලා සිටිනවා. එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේ යෙදී සිටීමේ කාලය තුල සමහර පරියන්ක තුල ඉදාම්දී නානාපාන සතිය තුල සිය පීඩවාගෙන සිටීමට හැකියවත් සමහර පරියන්ක තුල සිතේ කිසිම එකඟතාවයක් සිදු නොවේ. ඇය තුලම සිතුවිලි වලම කාලය ගත වේ. මේ වළක්වා ගැනීම සඳහා කාරුණිකව උපදෙස් මේක සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඉඳ ගන්න ඉඳ ගන්න හැම පරියන්කෙම අංග සම්පූර්ණ වෙනවා කියන එක නෙවෙයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. නමුත් Taman හරියනවායි කියලා හිතන තමන්ගේ පරියන්කවල වර්ධනයක් එන්නේ එන්නේ එන්නේ වැඩිවීමක් වෙනවා නම් ඒක ගැන විතරමයි අපිට බලාපොරොත්තු තියන්න වෙන්නේ වරින් වර මේ වගේ මේ සිටිවිලි බහුල නිදිමත බහුල ආදි වශයෙන් විවිධ බාධාවල් එනවා ඒ ඒකට සාපේක්ෂව තමයි ඊගාවෙක පරියන්කේ හරියෑම සිද්ධ වෙන්නේ. ඉතින් ඔක්කොම මේ හිතවිලි රහිත සතිය සහිත සම්පූර්ණ පරියන්කේ ඉන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ කරනකොට මතක් කරනවා මේ හරිය පරියන් ගැන විතරක් කතා කරන්නයි කියලා. වැරදිච්චව ගැන කතා කළා ඒව ඔක්කොම හදන්න ගත්තොත් පශ්චාත්තාපයක් තමයි ඉතුරු වෙන්නේ. ඒව අනිත්‍යතාවයට වැටෙන දේවල්. ඉතින් ඒක නිසා මේ පහුවෙනකොට නම් භාවනාවේ ටිකක් කල් යනකොට නම් එහෙම වර්ධින පරියන්කයට ආසන්න හේතුව යෝගාවචරයට වටහා ගන්න පුළුවන් වෙනවා. සමහරලාට ඊට වෙන ඊට ඉස්සලා වෙච්චි හමාර කරගන්න බැරි වෙච්ච සිද්ධියක් සක්මන් කරගන්න බැරි වෙච්ච හැටි නැත්නම් ඊට ඉස්සලා දවසේ රාත්‍රී නිින්ද ගියේ නැති හැටි එහෙම නැත්නම් Taman කාට හරි කරදරයක් කරලා හෝ කරදරයක් කෙරුවයි කියලා හිතට ආපු ගතිය එනකොට පරියන්කේදී ඒ නඩුව විසඳෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නම් ඒකවත් තේරෙන්නේ නැහැ මේ ඇයි මේක මෙහෙම උනේ කියලා මම පහුවෙනකොට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා හරි ගිය පරයන් ගැන කතා කරන්න හරි පැත්ත බලන්නයි කියලා you have to see only the love spots කියලා කියනවා. හොඳ පැත්ත විතරක් බලලා. එහෙම තියෙද්දිත් මට දැන් ඉඳගෙන ඉන්න පුළුවන් නේ. අඩු ගන්න එහෙම ඉඳගෙන ඉන්නලාදී සතුම් මැරීමක් වෙන්නේ නැහැ නේ හොරකමක් වෙන්නේ නැහැ නේ කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ නේ බොරු කේලාම හිස්සචන පරිසවචන නැහැ නේ කියලා කාය දුස්චරිත වති දුස්චරිත නැති එක ගැනවත් කනගාටු වෙනවා. නැගිටලා ගියා නම් ඒකත් නැහැනේ. වැරදින් ඉඳ තියෙනවනේ කියලා ඒ ගන්නවා මිසක් අර අංග සම්පූර්ණ භාවයක් බලාපොරොත්තු වෙන එක විපස්සනා යෝගාවචරයක් වශයෙන් විය යුතු එකක් නෙවෙයි. දේවීය ඥාන අවස්ථාවේ පසුන යෝගාවචරයට සම්මුති ලෝකයේ ජීවත් වීමට අපහසු නොවේ. එදිනදා කටයුතු වල යෙදෙන ගියන්ට මේ බලපාන කිසිදෙයක් බැහැ. ඇත්තටම අපහසුතාවයක් වෙනවා ඒවත් උද්‍යාවය තමයි අපහසල් මතු වෙනව නැති වෙනවා ආනපානෙ වගේ ඇති වෙනව නැති වෙනවා අපහසුතාව එනවා ආපුවාම අපහසු අපහසුතාවේ තේරෙනවා ඒක ඉතින් ඇත්තටම මේ සංසාරේ ඉන්නකම් උද්‍යාවේ ඉන්න කෙනාට උද්‍යාවේ අපහසුතාවය තේරෙනවා මාළුවන්ට යන අල්ලන්න ගිය කෙනාට මාළු අල්ලන්න යන කේ අපහසුතාවය තේරෙනවා මේ බත් කන එකකට බත් කන වික අපහසුතාවය ඉදිරිපත් වෙච්ච දේ තියෙන අපහසුතාවය තියෙනවා ලෝකේ තියෙන තාක්කල් ඒක උද්‍යාවේදී කියලා වෙනසක් නැත්තේ නෑ නමුත් උද්‍යාවේදී තේරෙන්න පටන් ගන්න මේවා මතු වුණාට මේ මතු වෙච්ච ටෝකන් එකම නැතිලා යනවා ඒ නිසා මේවා මේ මේ අලුත් අපහසුතාවක් විදිහට දකින්නේ නෑ හැබැයි උදේවේතාවේදී අපහසුතා නැහැ කියන්න බෑ. තියෙනවා. ඒ තියෙන අපහසුතා වලටත් ඇතිවීම නැතිවීම දෙක සාධාරණ බව තේරුම් ගන්න එක විතරයි වෙන්නේ විශේෂයෙන්ම ඒක මේ අවධාරණය කරනවා නම් අපි මේ නිතරම හිතලා හිතාගෙන ඉන්න දුක් වේදනා පශ්චාත්තාප වැරදි කියලා දේවලුත් නැති වෙන දේවල් කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉස්සරහින් නම් දුක දිගට තියෙනවා සැප යන්තම් ඇවිල්ලා නැති වෙනවා. වේදනාව නිතරම තියෙනවා සැපක් යන්තම් ඇවිල්ලා නැති වෙනවා කියලානේ. මේකට ආවට පස්සේ තේනවා හැම දෙයකම තියෙන එකම ධර්මතාවයේ ඇතිවීම නැතිවීම විශේෂයෙන්ම ඒ නරක දේවල් වලටත් සීමිත කාලයයි තියෙන්නේ. ඒවා එන්නේ යණ්ඩයි කියලා මේ එනකොටවත් බයක් ඇති වෙන්නේ නැහැ. එනකොටම තේරුම් ගන්නවා මේ එනවා නම් මේක නැති වෙනවා කියන එක. කරුණී ස්වාමීන් වහන්සේ යෝගාවචරය එදිනදා ජීවිතයේදී ඉන්ද්‍රිය සමර කරගත යුතු ආකාරය පැහැදිලි. ආනාපාන සතියේදී වේදනානුපස්සනාව වැඩෙන අයුරු පාඩම්. පරියන්කේදී ඇතිවන වේදනාව අරහා යන ආකාරය පැහැදිලි. පරියන්කේදී පරියන්කේදී ඇතිවන වේදනාව හරහා යන ඔය ඉස්ලාම් කියන විදිහට ඔය ඉන්දිය සංවරය සීලයට බලපාන ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා සමාජයට බලපාන ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා ඊට පස්සේ ප්‍රඥාවට බලපාන ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා ඒ විදිහට ඒකේ මේ මට්ටම් කීපයක් තියෙනවා සීලය කිව්වහම අපි අරගන්නේ එදා මේ ධර්මදේශනා මාලාවේ දෙවෙනි ධර්මදේශනාවේදී සීල විසුද්ධිය ගැන කතා කරනකොට ඒක මතු කළ දුන්නා ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධිය, ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා ඒකෙදී ඉන්දියා සංවර සීලය මේ මොකද්ද ප්‍රාචමෝක්ෂ සංවර සීලය සීල සංවරයෙන් රැකිය යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ප්‍රඥා සංවරයෙන් රැකිය යුතුයි. ප්‍රත්‍යසන්නිසිත සීලය වීරියෙන් රැකිය යුතුයි. ඉන්දියා සංවර සීලය සතියෙන් රැකිය යුතුයි. අන්නේ විදිහට මේ සීල කියන ශික්ෂාවට පමණක්ම සති සංවර, සීල සංවර, ප්‍රඥා සංවර ආදිවාසී සංවර රාශියක් තියෙනවා. ඉතින් එතනදී ඉන්දිය සංවරය කරනවා කියලා කියන්නේ මේ භාවනා කරන යෝගාවචරයා ඇහ කන දිව නාසය කය මන කියන දේවල් වල දැන් මේ වගේ තැනක ඉන්නකොට පුළුවන් තරම් භාවනාවට yaadෙන විදියට රූප බැලීමෙන්, සද්ද ඇහිීමෙන්, ගන්ධ රස බැලීමෙන් නතර කරලා ඒවා අඩු කරලා හැදෙන සතියට සීල අනුග්‍රහිතයක් කරන්න ඕනේ. පරියංකෙදීක 100%ක් සිද්ධ වෙනවා. රූප වෙලෙන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ. ඒ නිසා අනුග්‍රහය වැඩි. ඊට පස්සේ සක්මන් කරන වෙලාවේදී සීමිත ප්‍රදේශයක චේතනාවකින් තොරව කරන ගමනක් නිසා ඊට වැඩිය ටිකක් වැඩි. නමුත් එදිනදා වැඩ විතර අඩුයි. එදිනදා වැඩවලදී මුගක් කාලවට ඉන්දිය සංවරයේ අඩු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා යෝගාවචර කියනවා තනියව ජීවත් වෙන්නයි කියලා. හිමීට නැවතිල්ල වැඩකරනද නිතරම යෝගාවචරයක් බව මතක තියාන වැඩ කරන්නේ. ඒ විදිහට කරන එක કૃතිමයි හැබැයි. සීල සංවරයේ કૃතිමයි. ඊට පස්සේ සමාධියට ගියාට පස්සේ මේ කියන්නේ අපි පරියන්කේ ඉඳගෙන යම් ප්‍රමාණයක් සමාධිය ආවට පස්සේ සමාධියට අනුග්‍රහ කිරීමක් වශයෙන් ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා යම් යම් සප්පාය කරනු සපයා දෙන්න දීලා ඒ සප්පාය කරනු තුල සමාධිය හොඳට සම්බරකරනද එතකොට මේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙක සමබර කරන එක වීරියයි සතියයි සමබර කරනේ වගේ දේවල් පුරුදු කරනකොට පුරුදු කරනකොට තේරෙනවා මේ එදිනෙදා වැඩවල තියෙන අවුල්පාස වැඩි නම් පරියන්කේදී සතිය ගන්න සමාධිය ගන්න අමාරුයි එදිනදා වැඩවලදී අවුල් පාස අඩු කරලා සාමාන්‍ය මානසිකත්වයක් තියා හිටියොත් සමාධියට හොඳයි. ඊටසේ ප්‍රඥාවට ගියාට පස්සේ ඉන්දිය සංවරයම තමයි හැබැයි භාවනාව හරි ගියත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන විදිහට නිර්හංකාර වීමට ගන්න ඉන්දිය සංවරය අරව ඔක්කොගෙම ඉහළ කෙලවරක් ඒක සාමාන්‍ය ඉන්දිය සංවරය කියලා කියන්නත් බැරි තරම්. ඒක තනි ක්‍රම විපස්සනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්දිය සංවරය භාවනා වැඩනකොට එන්නේ එන්නේ පරිණාමයකටපත් වෙනවා. ඒ පරිණාමයටපත් වෙනාදී මොකද්ද කොයි වෙලාවේද කොතනද කරන්න ඕන කියන එක මේ පොදු උපදේශකෙන් නම් දෙන්නම. යෝගාවචරය දැනගන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ සතිය සමාධිය නැත්නම් සීල සමාධි ප්‍රඥා කියනවා උපයා ගත්තට ඉපැයීම ආරස්සා වෙන්නේ ඉන්දියා සංවරේ. කොච්චර උපයවුවත් එයාට බැරි නම් ඒ ඉන්දියා සංවරයක් කරගන්න ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ කියලා කියනවා. ලාහ කියන්නේ නිකම් තැටියක්. ගෙම්බෙක් කල්ලා ඕකට දාලි ගා එක ගන්න හදනකොට මේක පයින්. නිසා ඒ වෙලාවේ බෑ. ඒ වෙලාවට කටපුංචි වාදනයකට දාලා වහන්න ඕනේ. ඉතින් කටපුංචි වාදනවල වහන දේවල් තමයි අපි සීල් කියලා කියන්නේ. සීල් අරක්කු සීල් කියන එකයි සිල් කියන එකයි අතර කිට්ටුවකට යනවා උතෙන්දී. ඒ හැම වාෂ්පීකරණ වෙනක්ම අපි වහලා සීල් කරලා තියන්නේ. ඒවා උපයන්න දැනගත්තට වහලා තියන්න දැන නැත්නම් රකින්න බෑ. විරුද්ධ භාජනයක පෙට්‍රල් ටිකක් තිබ්බට හිටින්නේ නැහැ. ඇල්කොහොල් ටිකක් තිබ්බට හිටින්නේ නැහැ. ඒ හුළඟට බේ. ඒක හුළඟේ දෝෂේ නෙවෙයි. ඒක වහන්න ඕනේ. ඉතින් ඒක නැතුව මේ මම උපයගත්ත මේ ආහල පානින්න කට්ටිය මගේ සිල් කැඩුවයි කියලා ඒක හරියන්නේ නැහැ. තමන් උපයන්න පුළුවන්කම පෙරපින රකින්න පුළුවන්කම වර්තමාන පින. ඒ දෙක නැත්තම් ඉතින් හැමදාම හොදෝ දමලි දාන්නා වගේ ගඟට ඉනි කපනවා වගේ ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එනතන අර වාෂ්පශීලී ද්‍රව්‍යයක් එලි පෑතටියක තිබ්බා වගේ. ඉතින් ඒකට සමාජයට දොස් කියලා බෑ. Taman ඒ Tamanගේ තරමට Tamanගේ වැඩෙන සීලේ තරමට සුදුසු පරිසරයේ මානසික පරිසරය සකස් කර ගැනීම ඒක ඉච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒක තාම මේ ඒකයි කියන්නේ සීල සීලවන්තස පඤ්ඤා පඤ්ඤාවන්තස සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං නත්ති පඤ්ඤා නත්ති සීලං කියලා සිල්වතටම ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවන්තට සීලය කියන්නේ සීලේ නැත්තම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්තම් සීලේ නැහැ. ඒක මේ දක්ෂ ඇත්තෝ පුළුවන් තරම් සීලය ගැන උපේනවා විතරක් නෙමෙයි. උපයාගත්ත සීලය රැක ගැනීමට කරන උපක්‍රමය තමයි හැදියාව කියලා කියන්නේ නැත්නම් තපස කියලා කියන්නේ. ඉතින් ඒක හුඟක් දුර්වලයි. හුඟක් දෙනෙක් හුඟක් දුර්වලයි මේ භාවනාව කොච්චර ලස්සන කරන ගියත් ඒක ආයෙ ආයෙ ගඟට හින් කැපුවා වගේ ආයෙ විවෘත කරනවා. විවෘත කරපුවාම රසීරම වාෂ්පීකරණය වෙනවා. ආයෙත් ඇවිල්ලා ආයෙ උපේනවා. ලාහට ගෙම්බතු කරනවා. ඒ නිසා කියන්නේ තමන්ගේ අත්දැකීමට තමන් සලකන්නේ ටිකක්. ඒ සෝවාන් වුණාට පස්සේ නම් මේකට පුදුම විශ්වාස මේ අවංක ප්‍රසාද අවෙක්ක ප්‍රසාදයක් පහන තමන්ගේ සීල ගැන මේකට තන්නි ක්‍රම උදව් කරලා තියෙන්නේ මේ ගමනට මේ ප්‍රඥාවට සීලේ. ඉතින් ඒක නිසා සීලය ගැන දැනගෙන ඒක සමාදන් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පවත්තනේ කමාරුයි. ලෝකේ තියෙන්නේ ඒක පවත්තන්න නෙමෙයි. ලෝකේ මේ මේ අසංවරයි. ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා මිනිස්සයා කියන සතා සමාජශීලී සතෙක් නෙවෙයි. මනුස්ස හැම වෙලාවෙම කැමති තනියම හැඟුම් උදාරින්න. තනි වෙච්ච ගම මනුස්සගේ ප්‍රകൃතිය මතුවෙන හැබැයි ඒක සබහාශීලී නෑ සදාචාර නෑ. සභාවට ගිය ගමන් සභාව විසින් මිනිස්සය හදනවා. ඒ නිසා මිනිස්සයා පෞද්ගලිකව ගත්තොත් සමාජශීලී සතෙක් නෙමෙයි කියලා. ඉතින් අපි දැන් මේ භවනා විශේෂයෙන්ම සමූහ භවනාට යනකොට අපි සභාව සහ පෞද්ගලික සීල දෙක සම කරනවා. ඉතින් එතකොට අනුන්ගේ හැඟුම් වලට අනුන්ගේ සීලයට බාධා වෙන්න හැසිරෙන එක තමන්ගේ සීල කැඩීමක් වෙනවා. ඒ නිසා ඒ සංවරය එකිනෙකා කෙරෙහි අන්‍යකෙරෙහි ගෞරවය තමන්ගේම සීලයට තමන් කරන ගෞරවය එතනින් ගියාම ඒක උපේනවට වැඩි අමාරු දේ තමයි රකින්න එක කියලා තේරුම් අරගන්න එක තමයි ඇත්තටම කියනවනම් ඔය මේ සිවිලයිස් කියලා කියන්නේ සීලාචාරකමේ ඉහළම කෙලවර කියලා කියන්නේ උපේ උපය ඉන්න එක නෙවෙයි උපයලා නාස්ති කිරීමට කියන්නේ consumerization කියලා. පාරිභෝගිකත්වය කියලා කියනවා. ඒකම ඇත්තටම අනාගත પરම්පරාවත් කරන වැඩක්. උපයලා ඒක රකින්න එක අපි කියනවා ඒකට අර පිටිමැස්ම කියලා. ඉතින් ඒක දැන් දුප්පත්කමක් විදියට සලකලා තියෙනවා. පොහසත් කට්ටිය තියෙන පුළුවන් තරම් උපයලා පාවිච්චි කරන්නේ කියලා හිතලා තියෙනවා. ඒක මං හිතන්නේ මානව මානව જાති වෙනුවෙන් මානව වර්ගය වෙනුවෙන් අනිත් පැත්තට රෙන්න ඕනේ කියලා. උපේපු දේ පුළුවන් තරම් අර පිටිමැස්සෙන් පාවිච්චි කරන්න ඕනේ සීලෙටත් එච්චරයි. ඒ නිසා මේ භාවනා ඉහළට යනකොට යනකොට යනකොට අර ජාතක කතාවක තියෙන එක රජ කෙනෙක් ඒ සිටුතුමා නැති වුණාට පස්සේ මට මතක නැහැ ජාතක කතාව මොකද කියලා ඒ සිටුතුමාගේ පුතාව කැඳවනවා මාලිගාවට. ඉතින් රජුරෝ සීමතු කාලේ බලනකොට එයා සෙල්ලක්කාරවන්ට අර මේ පැනගෙන දුවගෙන දුවගෙන එනවා මාලිගාවට. ආරපසේ රජුර වාඩි කරලා කියනවා පියා ඉන්න කාලේ මෙහිමයි මේ කටයුතු කෙරුවේ ඔය පැත්තට යමක් කමක් තියෙන ඔය පවුල තමයි මම අද ඉඳලා ඔයාලට සිටු සනතුරක් දෙනවා ඒ නිසා ඒක බලාගෙන රාජ්‍ය දේවතාවට අනුග්‍රහ කරන මිනිසුන්ට අනුග්‍රහ කරන ඉන්නේ කියලා ඉතින් මේක බාර අරගෙන රජුර යනකොට බලනවා බොහෝම තැම්පත්ව යනවා මිනිස්සු ඊට පස්සේ කතා කරනකොට කතා කරලා අහනවා මම ඔයා මේ එනකොට බලනත් හිටියා යනකොට බලන මොකද කියන්නේ එනකොට සිටුවරෙක් නෙවෙයි ආවේ යනකොට යන්නේ සිටුවරෙක් කිව්වා ඉතින් බේනේ නම් නිකන් මේ රජ්ජුරු ගාවට ගියාට පස්සේ නම්බුකාරකමට මෙව කරනවා කියන්නේ මම එනකොට ආවේ සාමාන්‍ය කොල්ලෙක් විදියට. නමුත් මට මේක හම්බුනට පස්සේ මට දැන් එහෙම කරන්න බෑ. මම දැන් යන්නේ සිටුවරේ කියලා. ඉතින් ඒ වගේ අපි අවස්ථාවක් ඇති කරගන්න පුළුවන් තරම් මේ හැකි ශක්ති ප්‍රමාණය ශිල්පද අරගෙන සමාදාය රික්සක්ති සික්ඛාපදේශු කියන විදියට ඉන්දිය සංවරේ ශික්ෂාපද පුළුවන් තරම් ආරක්ෂා කරන්න. ඒක කාටවත් කියන මට්ටමේ ඉඳලා පටන් අරගන්න. පහුවෙනකොට තමන්ගේම ඇඟෙන් එන මට්ටමක් එනවා. ඒක ඇත්තට මේක වෙන්නේ අර සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට යනකොට තමයි ඒක සංස්කෘත ශ්ලෝකයේ සඳහන් කරලා තියෙන්නේ විද්‍යා දදාති විනය. යමෙක් විද්‍යාව ප්‍රගුණ කරන්න කරන්න ਉਹ විනයගරුක වෙන්න පටන් අරගන්නවා. විද්‍යාවෙන් තමයි විනය ලැබෙන්නේ. විද්‍යාව නැති කෙනාට විනය තියෙන එක કૃත්‍රිමයි. ඒක නිකන් රංගපෑමක් කරන්නේ මේ සිංහම පරවගත්ත හිවලෙක් කරන වැඩක් කරන්නේ. ඒක නෙවෙයි කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ. ඉස්සරහට යන්න යන්න ඒ විනේ තමයි ওই ඉන්දිය සංවරය කියලා කියන්නේ. දෙවෙනි කොටස. ඉති වෙන්නායු හැබැයි ඉතින් කියලා දෙනවා නම් මම කැමතියි මං කියලා දේ අහනවට වැඩිය. කොහොමද වෙන්නේ කියලා මේ කියන්නේ සාමාන්‍ය මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අතරමැද ආනාපානේ බලන්න පුළුවන් හැකියාව. වෙනදට වැඩිය සුඛයක් ආවත් වෙනසට දුකක් ආවත් ඒ දෙක දිගේ දුවන්නේ නැතුව එව්වා තියෙද්දිත් පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියන විදිහට ඒකේ සුහඳ පැත්ත පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේ උග්‍ර වේදනා එනවා. පැය එකමාර පයින්කොට උග්‍ර වේදනා. ඒ වේදනා තියෙද්දිත් ආනාපානේ නතර වෙන්නෙත් නැහැ. නතරුණයි කියලා පිළිගන්නෙත් නැතුව ආනාපානෙත් එක්ක මෙවට හිත සලා ගන්න නැතුව මේ වේදනා හරහා බැලීම තමයි මේකෙදි කෙරෙන්න ඕන. වේදනාවට හිත යොදන්නේ නැතුව ඉස්සල කර එන සිතවිලි වලටත් ඒක විනිවිද යන අනපන සති කරගෙන යන්න කියලා. එතකොට සිතවිලි වලට හිත යොදන්නේ නැත්නම් ඒක නෙමෙයි. සමතේදි කරන්න හදන්නේ වේදනාව වෙනකොට වේදනාව අයින් කරලා සමතේට දාන එකයි. අනපනට දාන එකයි. මේකේ තියෙන වේදනාව හරහා බලන එකයි. ඒක නිසා දැනට වේදනා මතුවෙච්ච වෙලාවකදී තමන්ගේ භාවනාදී වැඩ කරන හැටි කියන්නේ එතකොට මට අල්ලගත්ත හැකි මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ එන්නේ මොකද්ද කියලා දැන් තමන් භාවනා කරනකොට වේදනාවක් ආපු අවස්ථාවේ මොකද කරන්නේ කොහොමද අත්දැකීම වේදනාව මම එනකොට මගේව දරන්න පුළුවන්කම තිබුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒක හිතේ දැන නැතුව අනපනසටි කරගෙන ගියා. මට වේදනා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔව්. සිතුවිලි නම් සෑහෙන ප්‍රශ්නයක් වුණා ඊයේ. අද නම් එච්චර කඩට වුණ නැහැ. ඒ සිතුවිලි එද්දි තිතින් මම අපිට මට දැනගන්න ඕනේ දැන් මේ ප්‍රශ්නේ පැත්තෙන් බලනකොට වේදනාවක් ආවම කොහොම මොකද කරන්නේ? භාවනා දැන් මොකද කරන්නේ? ඒක හිතෝ ඒ කියන්නේ ඒක දරන්න පුළුවන් හින්දා ඒක ගැන බලන්නේ නැතුව අනපන සතිය දිගටම ඒක හරි ඒක පිළිබඳව ඉතින් ප්‍රශ්නයක් නැගන්න දෙයක් නැහැ නේද ඒකට. ඔව් ඒක නිසා ඒ කාට හරි තියෙනවා නම් මට ප්‍රශ්න හිතා ගන්න අමාරුයි. හිතා ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නවනම් මට කිය හැකියි. මේක නිකන් මූලධර්ම වශයෙන් කියනවා. කායනපසන වඩන්නේ කොහොමද? වේදනානපසන වඩන්නේ කොහොමද කියලා ඕන තරම් ප්‍රශ්න ගන්න පුළුවන්. ඒතකොට මට හරස් ප්‍රශ්න අහන්න මිනිස්සෙක් නැති වුණොත් මට බෑ නඩුව ගෙනියන්න. මම විසිකරන නඩුව. වේදනාවක් ආව වේදනාව දිහා බලාගෙන ඉන්නවා. දැන් මට ඉස්සර ඔළුව ගැස්මකට එහෙම දුවුණා කරන්නේ හද ඔළුව ගැස්ම කිසිම මේකට සමාදි. ඒ භාවනාවේ නැතිවම අනුරුවත්ම ආයේ විදිහටම ආවා. නමුත් දැන් කරන්නේ මම ඒක අත්හැරලා දාලා හුස්මට මේ ඉතින් ඒකෙදි නෑ ඒකවත් නෙමෙයි දැන් මේ දෙන්නගෙම මේ ප්‍රකාශන වල පේන තියෙනවා වේදනාස් පිළිබඳව සමත ප්‍රයත්නයේ සහ විපස්සනා ප්‍රයත්නයේ කියන දෙකක් විස්තර වෙලා තියෙනවා. නමුත් මං හිතන්නේ ওই විදිහේ ඔය ඔය කියන විදිය 100ක් වැරදි කියනකොත් හරි කියන්නත් නෙමෙයි මං හදන්නේ. ඔය විදියට වේදනාව පිළිබඳ කරන වැඩේ මේක සමත ටෙක්නික් එකක් විපස්සනා ටෙක්නික් එකක් කියලා ලේසියෙන් අල්ලන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔය දෙකෙන් හරි උත්තර හම්බ වෙනවා නම් අපිට බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවලන එක නෝනේ කරන්නේ. එච්චරයි. අපිට මේ ගියේ ටෙක්නික් එක සමතෙන් විපස්සනා අපිට ඕන කරන්නේ නෑ අපි අංග වේදනාව පිළිබඳව දැන් ඉති වෙහිතිලි කියන්නේ තව වෙන ප්‍රශ්නයක් පැටලෙන අපි ගත්ත වේදනාව පිළිබඳව වේදනාවක් කියන්නේ නාම ධර්මයක්. වේදනාවක් ආපුවම අපි කොහොමද මේ අපි වේදනාව තියේදී ඒ කියන්නේ භාවනාවට නංගව ගන්න නැත්නම් වේදනාවට පසනාවක් කරගන්නේ කොහොමද කියලා. ඔය කියන එකක්වත් විපස්සනාට සමතට කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද විශේෂයෙන්ම වේදනාවත් එක්ක කතා කරilla සමතේ නැහැ. ඔව් ඒ මං කිව්වේ මෙහෙමයි නේද? වේදනාව දරන්න පුළුවන් නම් ඒක අපිට දරාගෙන අනපනසතිය කරන්න පුළුවන් නම් වේදනාව බලන්නේ නැහැ බලන්න ඕනේ නැහැ. එතකොට එතන වේදනානුපස්සනාවක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන්න බෑ. වේදනානුපස්සනාවක් වෙනවා තාම ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ කියන්නේ පොඩි පොඩි වේදනාවක් එනවා. ඒ වේදනාව තියේදී තමයි මූල කර්මස්ථාන දෙක සම්බන්ධය පවත්වාගෙන යන්න පුළුවන්. එහි කරගෙන යනකොටත් ওই වේදනාව කියන එක 100ට 100ක් ඉවර වෙලා නෙවෙයි තාම. ඔයිට වැඩි දරුණු වේදනාවක් આવොත් අපි මේ මේ ප්‍රයත්නේ වැඩ කරලා හරියන්නේ නැහැ. වෙන ක්‍රම යොදන්න වෙයි. ඒක නිසා මේ වේදනාව තියෙද්දී ආනාපානට යන්න පුළුවන්කම සමත ටෙක්නික්කක්ද විපස්සනා ටෙක්නික්කක්ද කියලා ලේසි නෑ දානවා කියන එක මම කියන්නේ. මම ස්වාමීන් වහන්සේ වේදනාවක් කියන්නේ ටික මේ මේ හිතෙනවා වේදනාවක් ඇති වෙන්නේ කටින් කඩ වෙලා නම් වෙනසක් වෙලා ඒකත් එකයි මේකත් එකයි මේක කැඩෙන්නේ නෑනේ මැරෙන්නේ නෑනේ කියලා හිත හරිය කර ගන්නවා ඒකෙනුත් නියෝනේ නැත්තම් වේදනාවක් එනවා එනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා කියනකොට ඉතින් ආපහු පොඩ්ඩක් ආපහු දික් කරගත්තා. ඒකට ඔය කියන ප්‍රකාශයයි අර ඉස්සලා කියපු ප්‍රකාශය දෙක ගත්තාම මේ ඉස්සලා කියපේක මෙච්චරම ඉස්මතු වෙච්ච නැති වේදනාවක් ගැන එතන කතා කරලා තියෙනවා. ඒක තියෙනවා. පිළියම මොනවාක්වත් කරන්න අනපනේ යන්න පුළුවන්. නමුත් එහෙම හිතින්නේ නැහැ වේදනාව. ඊට පස්සේ එනවා මධ්‍යම ප්‍රමාණයේ වේදනාව එනවා හැප්පෙන මට්ටමේ. ඒ හැප්පෙන මට්ටමේනකොට ඒකෙන් සමත විපස්සනා වශයෙන් නෙවෙයි. දැන් මගේ තියෙන සතිය ප්‍රමාණය හැටියට මගේ තියෙන සමාධිය හැටියට මෙන්න මේ වේදනාව මට ගණන් ගන්න නැතුව යන්න පුළුවන්. මේ වේදනාව එහෙම බෑ. ඒව මූණට මූණ දානවා. වාහනයක යනකොට ওই පුංචි පොට් හෝල් එකක් තිබුණාට යන්න පුළුවන්. පාර නිතරම කැඩිලා නම් ස්පීඩ් එක තියාගන්න බෑ. අඩු ස්පීඩ් එකට යන්න වෙනවා. සමහරවිට හම් වෙනවා පාර සම්පූර්ණයෙන්ම කරලා වාහනේ නතර කරලා ගල් ගෙනල්ලා දාලා පස් ගෙනල්ලා දාලා වාහනේ හදලා යන්න වෙන වෙලාව. ඒ විදිහට ওই වේදනාව කියන එක ඒ වෙලාවේ බලන්න බෑ. එළ යටත් වෙලා. ඒකට වේදනාව දිහා බලන්න. නෑ සමහරට පරියන්ගෙන් නැගිටලා තියන්න වෙනවා. ඒ වෙනවා. ඒ කියන්නේ වේදනාව පිළිබඳ එක එක බුලට් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ සතා ගැතියට බුලට් වෙනස් වෙනවා වගේ වේදනාව මට්ටම් රාශියක් තියෙනවා. එක දවසකට ඒක වැඩ වෙනවා. මුල්කමටහන ඉන්න අවස්ථාවෙම අඳුනා ගන්නවනේ මෙන්න වේදනාවක් කියලා. ඒ හඳුනා ගැනීම තුලදී යාට තීරණය කරන්න දෙනවා මූලකමටහන ඉන්න පුළුවන්ද වේදනාව බලන්න ඕනද කියලා. අනේ ඒ தත්ත්වයෙන් යනකොට වේදනාවන් පස්සනාව වැඩිමක් වෙන්න පුළුවන්. ඒකෙදිත් මම හිතන්නේ අපි දැන් දවස් තුනකට විතර ධර්ම සාකච්ඡාවේදී පැහැදිලිවම ගත්තා. ගණන් ගන්න නැතුව යන්න පුළුවන් වේදනා වර්ගයක් තියෙනවා. සාමාන්‍ය හැප්පෙන වේදනා වර්ගයක් තියෙනවා. මට යටත් වෙන්න වෙන වේදනා මට්ටම් තුනක් තියෙනවා. ඕකෙදී වේදනානුපස්සනාව කියලා කියන්නේ Tamanට එකට එක තිත්තු තැට්ටෙන වේදනාව විතරයි වේදනානුපස්සනාව වෙන්නේ. මේක සමතේම යට වෙලා ඉවරයි. පළවෙනි එක තියෙනවා ගණන් ගන්න ඕනේ. තව එකක් තියෙනවා මොන දහංගට ගෙවුවත් හරියන්නේ බෑ. ඒ තුනම ඕනම යෝගාවචරයකට තියෙනවා. ඒකදී සාමාන්‍යයෙන් අපි මේ භාවනාවට එන්නේ ඔර මදහත් වේදනාවක් තියෙනවා. ඒක නිකන් කරදර කරමිත් ඉන්නවා. වෙලාවක යට යනවා. වෙලාවක යට කර ගන්න බැරි. අන්න ඒ වගේ වේදනාවල් වලදී මම එදත් මතක් කරේ සරුවචනාංශයේ තෙන්දි දේශනා කළ තියෙන වේදනාව කියන්නේ උලක්. ඒ වේදනාව පිළිබඳ තරහ වෙනවා කියලා කියන්නේ දෙවෙනි උල. උල් දෙකක් නම් ඔබට විඳින්න බෑ කියලා තියෙනවා. එක උලක් විඳින්න පුළුවන් මේ වේදනාව දුක් වේදනාව ගැන කතා කරන්නේ. ඒක පිළිබඳව තරහා ආවොත් තමයි නුරුස්නා ගතිය ආවොත් තමයි අපි පරදින්නේ. ඒ නිසා ඒ වෙනි වේදනාවක් කෙනකොට මෙනෙහි කිරීම විපස්සනා වශයෙන් වේදනාන පස්සනා වශයෙන් වේදනාව මෙනෙහි කරන්න ඕනේ. එතෙන්දී ආනාපානිය අපි දකුණු නාස්පුඩුවේ ඇතුල් වෙනකොට මෙහෙමයි පිටවෙන්න මෙහෙමයි කියලා දන්නවනම් වේදනාව ඇවිල්ලා වේදනාවට යනකොට එතනින් හිත ගලවලා වේදනාව තියෙන තැන හිත అలවන්න චේතනාත්මකව කරන්න එතකොට ඇලෙවට පස්සේ අපිට එතන තියෙන වේදනාව පේනවා කපනවා වගේ, පුච්චනවා වගේ, අනිනවා වගේ යන එන වේදනාවද කොහොමද කියලා වේදනාව දැනෙනවා. ඊට පස්සේ අපි ඉතින් දැන් මේක අරගන්න බෑනේ දැන් මේක අමතක කරන්න වෙලා ඊට පස්සේ මේ වේදනාව ඒන තාලෙන් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට අනේ මට මේ උනේ කරදරයක් මට ආනාපානේ කරගන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවනේ තේරුම් ගන්න ඕනේ මෙතන මේ ද්වේෂයෙන් තමයි වේදනාව දිහා බලන්නේ කියලා. ඒ බලන හැම වෙලාවෙදීම වේදනාවත් මෙනෙහි කරන ගමන් ඒ කෙරෙහි ඇති ද්වේෂයත් මෙනෙහි කරුවේ නැත්නම් අපි පරදින. මෙනෙහි කරොත් වේදනාපච්චය තණ්හා වෙනවා වෙනකොට වේදනාපච්චය පඤ්ඤා. වේදනා ප්‍රඥාවක් බවට පත් කරගන්න පුළුවන්. එන්නේ එතනදී තමයි එදා දවසේ යෝගාවචරගේ භාවනා සිද්ධ වෙන්නේ. නමුත් ඒ කියන්නේ මුළු ජීවිතේටම සංසාරෙටම තියෙන වේදනාව වින්දයි ඉවර කෙරුවයි කියන එක නෙවෙයි. ඊට පහු වෙන්න ඔయిత වැඩි වේදනාවක් ආවොත් ඔయితත් වැඩි අපි බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා. එදාටත් අර මෙතෙක් කරගෙන ගිය එකේ සතියෙන් සමාධියෙන් ඊගාව තියෙන මට්ටම තේරුම් ගන්න එදාට සුදුසු ඒ කියන්නේ appropriate technology. දැනට සුදුසු විදිහට කටයුතු කළ වේදනාව කරන්න බැරි නම් කකුල දිග ඇරලා තියලා හරි නැගිටලා කිලා ටිකක් සක්මන් කරලා හරි ආයෙත් ඇවිල්ලා කරන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා එක ස්ටෑන්ඩඩ් එක ඔක්කොටම හරියන හැමදාටම හරියන එක ක්‍රමයක් නෑ මේකේ. සමහරවිට ශාවින්දස ඔයත් ඉන්න මාත් ඉන්නවා කියලා එහෙම ටිකක් කිව්වේ හැකි. ඒ කියන්නේ සමහරලාට මේ වේදනාව ඇවිල්ලා අපිට කතා කරන්නේ නෑ. එයා යාගේ වැඩක් බලන් ඉන්නවා. ඒ කියන්නේ දැරිය හැකි. නමුත් ඒක මහා ඉසේකක් වමක්. ඒක මහා බරක්. ඒ වෙලාවේදී ආනාපාන හිත දානිනකොට මෙයා ගියා දන්නෙත් නෑ. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඒවා මම ගණන් ගන්නේ මධ්‍යස්ථ වේදනා විදිහට තමයි ගණන් ගන්නේ. ඉවසීමෙන් දැඩි ඉවසීමෙන් කේන්දරේ ගලා හඳුනනවිලා ඒ වේදනාව ඉවසගෙන හිටියත් පැයක් පරයන්ක ඉවර වෙනකොට ඒක ඉවර වෙදින්ම තියෙනවා. ඊට පස්සේ කකුල දිග ඇදගත්තාම දිග අරගෙන භාවනාවෙන් අර නැතුව ඇස් දෙක අරගෙන හිටියත් කකුල ඇස්සේ වේදනාව විනාඩි 15ක් විතර යනකම්ම කරදෙනවා. එතකොට සම්මහන්ස ඒක කොහොමද දකින්නේ? දැක ගන්න. ඒ කියන්නේ ඒ වගේ අපිට කියලා තියෙන අපි දැන් අපිට ගිල ගන්න අපිට හපා ගන්න බැරි තරම් ලොකු ගොදුරක්. අපිට යට කරගෙන යන්න බෑ. ඒ නිසා මේ සාමාන්‍ය භාවනා වේදනාවක් නම් නැගිටිනවා කියලා යටත් වෙච්ච ගමන් වේදනාව යනවා. එතකොට ඒවා භාවනා වේදනා. මේව එහෙම නෙවෙයි. නැගිටට පස්සෙත් ඒ කකුල වේදනාව තියෙනවා. එතකොට ඒක මේ සාමාන්‍ය කායික වේදනාවලට කිට්ටුයි. ඉතින් ඒක ඉදි කරන්න තියෙන්නේ ඒකට සුදුසු සක්මණකින් පස්සේ හරි ආයෙත් ඇවිල්ලා වැඩේ කරන මිසක මේකත් එක්ක හැප්පිලා කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ වේදනාව කියන මාතෘකාව සජීවී මාතෘකාව ඩයිනමික් එකක්. මේක නැත්තම් ඩයලෙක්ටික් එකක්. ඒ ඒ වෙලාවට කටයුතු කිරීමෙන් තමයි යෝගාවචරය තමන්ගේ ඉවසීමේ ශක්තියයි. ඒ වගේම ඊට කලින් තමන් ළඟ තියෙන සත්‍යය සමාධියේ තියෙන ගැම්ම පරීක්ෂා කර කර කර කර කර කර කියන්නේ මරණ වේදනාව දක්වම ටිකෙන් ටික ටිකෙන් ටික ඔක ත්‍රෙෂෝල් වැලියු එක නග නග යන්න ඕනේ. මූලික ශක්තිය දියුණු කරන දියුණු කරන යන්න ඕනේ. ඒත් එකම මේ ටෙක්නික් එකකින් ඔක්කොටම හරියන ක්‍රමයක් කියලා දෙන්න අමාරුයි. ඒක සිතුවිලි විනිවිද දකින්න පොඩ්ඩක් සිතවිල්ලටත් එච්චරයි සිතවිල්ල තියෙනවා විතර්ක වශයෙන් අරගත්තාම නව මහ විතර්ක කියලා ඒ නාමා විතර්ක වල රාග ద్వේෂ මෝහ මිනිස්සිත හිතවිලි ආවොත් අනුකම්ප කරන්න එපයි කියලා තියෙනවා අයින් කරන්න කියලා මොකද ඒක හිත දූෂ්‍ය කරනවා. නමුත් ඊට එහා ගියේ හිතවිලි જાති හයක් තියෙනවා. ඒ හිතවිලි જાති හය එක සැරේම අයින් කරන්නත් බෑ. අයින් කරනවා කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මෙනෙහි කරලා මෙනෙහි කරනවා නැත්නම් නොදකින් කියලා හිතනවා. එහෙම කිරුවට යනව නෙවෙයි. නමුත් ඒ හිතවිලි ආය බොහොම ට්‍රිකි. ඒව එන්නේ ජනපද විතක්ක. රටවල් තොරතුරු මොකද වෙන්නේ කියලා. ඥාති විතර්ක ඥාතිද මොකද්ද වෙන්නේ කියලා. පදානුද්යත පරිසංයුත් විතර්ක අනික් අයට උදව් කරන්නේ කොහොමද කියලා. ලාභ සංයුත් ලාභ සක්කාර සීවිලෝක සංයුත් ප්‍රතිවිතක්ක මම කවදා හරි මෙහෙම කෙරුවට මම රට රට නමගේ හොඳ කර්මස්ථානාචාරවරයෙක් වෙන්න ඕනේ, භාවනාකාරයෙක් වෙන්න ඕනේ කියලා ලාභ සත්කාර පිළිබඳ අදහස එනවා. අනවඤ්ඤතා පරිසංයුත විතක මම ඊට පස්සේ නම් කාදාකත් බැනුම් අහන්න වැඩ කරන්නේ නැහැ කියලා. අමර විතක්ක කියලා જાතියක් එනවා. ආයෙ නම් ලෙඩ වෙන්නේ නැහැ ඔය හය විතර්කෙම එන්නේ මිත්‍යා ස්වරූපෙන් තමයි. ඒව ආපුවාම හිතනවා දැන් මේ විවේකීව ඉන්න වෙලාවේ හොඳ වෙලාවට මගේ හිත මං ගැන කල්පනා කරන වෙලාවක් කියලා ඉබේම ඊට පස්සේ නම් මම නරක ආහාර ගන්නෑ හරියට ආහාර ටික ගන්නවා හොඳට ව්‍යායාම කරනවා ආයෙ නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා ඉතින් කල්පනාට වැටෙනවා. මිත්‍ර ස්වරූපයෙන් පැමිණෙන අමිත්‍රයෝ. ඒ හයම පිළිබඳව සාකච්ඡා කරලා තිනවා ඒව වළක්වන්න බෑ. ඇත්තටම භාවනාවට බාධා කරනවා නමුත් එන්නේ Tamanට අනුකම්පා කරනවා වගේ. අන්න ඒ වගේ හිතවිලිනොට ඒවා දැනගෙන හැප්පෙන්න යන්න එපයි කියලා කියනවා. මොකද තාම කරන්නේ. නමුත් රාග දෝෂ මොහ නිසිත හිතවිලි නම් ඒක ඊට වැඩිය හානියක් කරන්න පුළුවන් නිසා මේ අර පහාන සංඥාවේදී ගිරිමානන්ද සූත්‍රයේදී ඒක uppannam kama vitakkam නාදි වාසේති පජාති විනෝදේති බියන්ති කරෝදි අනභවං ගමේති මක්කන දනට යනකම් එලවන්නේ කියලා කියනවා රාග දෝහ නිස්ත්‍රිතන මෙව්වත් රාග නිස්ත්‍රිත තමයි නම ඍජු වැඩ කරනවා නෙවෙයි එව්වත් එක හැප්පෙන්න එපා ඒවා තියෙද්දි තමන්ගේ භාවනා කරගෙන යන එකයි තියෙන්නේ බාධා කරන්නේ නැත්තම් ඉතින් අන්නේ වගේ ඒ නිසා පළවෙනිම දේ තමයි හිතවිලි කියන එක පොදිය ගන්නේ නැතුව ඒ හිතවිල්ල පොඩ්ඩක් තව ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මේක තද බල ගැම්මක් සහිත රාගයටද යන්නේ. තද බල ගැම්මක් සහිත ද්වේෂයටද යන්නේ නැත්නම් නීතිමත කරවන මෝහ කරන දෙයක් නෙවෙයි නම් සාමාන්‍ය හිතවිලි ආවට යෝගාවචරය තදට හිත නරක කරගන්න නැතුව ඒ හිතවිලි මාව සඳහා මෙනේව නෙවෙයි. ඕහි තිබිච්චාවයි මම මේ අතරමැද බලනවා මගේ මේ මූල කර්මස්ථානේ යන්න කියලා. ඉතින් ඒකට මේ පාවොක්සාරය දීලා තියෙන නිදර්ශනේ තමයි අපි පාරක ඇවිදිනකොට අපි රජ කෙනෙක් නෙවෙයි නම් පාරේ සේරම අයින් වෙලා අපිට පාර හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු යන්නේනවා. ඒ අනේන මැද අපිට යන්න පුළුවන්කම තියෙනවා. අපි හිතුවොත් මේ මිනිස්සු ඔක්කොම අයින් වෙනකම් මම යන්නේ නැහැ කියලා අපිට පාට බහින්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මිනිස්සු නැති පාරක තරම් වේගික යන්නත් බෑ. යන්න පුළුවන් ටිකක් තියෙනවානේ. ඒ වගේ භාවනා කරනකොට යම් ශබ්ද ප්‍රමාණයක් ඇහෙනවා. යම් වේදන ප්‍රමාණයක් තියෙනවා. යම් හිතිරි ප්‍රමාණයක් තියෙනවා. නමුත් අරමුණේ ඉන්න පුළුවන්. දිගටම නෙවෙයි වරින් වර. ආන්නේ විතර අදහගෙන යන්න පටන් අරගත්තට පස්සේ මේ හිතවිලි ගණන් නොගැනීම නිසාම ඒව ගෙටක වැදින්න නැතුව නතර ඒක තමයි මේ වේදනයි හිතවිලි හැබැයි අර පළවෙනි බන්තියේ විස කැවිච්ච හිතවිලි හෝ බරපතල වේදනා නෙවෙයි මේ කතා කරන්නේ. මැද ප්‍රමාණයේ වේදනා. කතාවල තියෙන සමහරක් සවනලා කියලා භාවනා කළා ඒගොල්ලෝ මුකුත් ප්‍රතිඵලයක් නැතුව මරන්න යනකොට ඒ වේදනාව හිත කියලා රහක් වෙනවා. දැඩි වේදනාවක් වෙලා කපා ගන්න. ඒ වේදනාව හිත කියලා රහක් ඔව් වක්කලේ දැඩි වේදනාව බල්ල රහත් වෙන්න හිතාන ගිය ගමනක් නෙවෙයි. බෙල්ල කපා ගන්න මේ පශ්චාත්තාපේ. ඉතින් ළඟදීම වෙච්ච එක තමයි එකහා ටොලේගේ පොත කියවන්න. එයා power of now කියන එකේ ඔන්න ලස්සනට කියලා දෙනවා වෙච්ච සිද්ධිය මොකද්ද කියලා. ඒ මනුස්සයාගේ කතාව කියන එක හරිට වැඩි ලේසි මොකද ගෝධික හම්සෝ එහෙම පොතක් ලියලා තිබුණේ නැහැ. අපිට හිතන්නේ නේ මෙයා කියලා තියෙනවා මෙයාට රෑමැද්දාවේ පැනික් ඇටැක් එක ආපුවම දවස් 3ක් විතර යනකම් නිින්දයක් නැතුළු ගැහෙනවලු. මේ 29 වෙනි උපන්දිනට පස්සේ. ඊට පස්සේ දැනගත්තලු මේ ජීවිතේ ගිනියලා වැඩක් නැහැ. ඊට පස්සේ ආ සීජීනස ගන්න බෙහෙත් පෙති ටිකක් අරන් ඇවිල්ලා ඒකත් කබඩ් එකේ උඩ තියෙනවලු. ඊට පස්සේ ඇටැක් එකක් આવොත් මම බොනවයි කියන අදහස තමයි තිබිලා තියෙන්නේ. රෑමැද්දා වැවිලා තියෙන පාන්දර දෙකකට එයා දන්නවා මේ ආපුවම දවස් 3ක් විතර යනකම් ආයේ ජීවිතයක් නැහැ. පාන්දර දෙකකට ගැස්සිලා ඇවිල්ලා තියෙනවා දාඩියක් දාන සහලවලා හීනෙන් බය වුණා වගේ ඊට පස්සේ දැන් දන්නවා දැන් එකයි කරන්න තියෙන්නේ මේක බොන එක ඒත් කල්පනා වුණා මට දන්නවා ෂුවර් මේක බිවට වැඩේ ඉවර වෙන්නේ නැහැ කියන එක යටින් කියනවලු නිදිවේද පිටිවිලා මැරුණාට වැඩේ ඉවර නැහැ කියලා. අනිත් පැත්තෙන් හිත කියනවලු මටත් එක්ක මම නා මාත් එක්ක මට ආයේ චිත්තක්ෂණක ජීවිතල වැඩකුත් නැහැ. ජීවත් වෙන්න බෑ. ඉතින් යාර දෙවෙනි හිතවිල්ල අරගෙන පොඩ්ඩක් මේ ඔක්කොම කරදරාසේ ඇනලයිස් කරලා මාත් එක්ක මට ඉන්න බෑ කියනවනේ මෙතන දෙන්නෙක් ඉන්න බෑ. කොයි එකද ඇත්ත එකක්. ඒක කල්පනා කරනවත් එක්කම අර පැනික් එක යටක් එක සම්පූර්ණ උග්‍රතාවයටපත් වෙලා දැන් මැරෙන මට්ටමට වගේ කිසි කල්පනා කරන හිතක් නෙවෙයි හිත සම්පූර්ණයෙන්ම ඔද්දල් වෙලා තියෙන වෙලාවේ ඒ තද්ද මිරිකිල්ලම මිරිකලා ඉවරනට පස්සේ සම්පූර්ණ අතහැරලා දෙමිල්ලක් දාලා තියෙනවා ඊට පස්සේ විවේකයයි ආලෝකයයි ගමනක් ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා සම්පූර්ණ මිනිහ නැගිටලා බලනකොට අර සිද්ධියට බඳුන් වෙච්ච මිනිහ නෙවෙයි නැගිටලා තියෙන්නේ ඊට පස්සේ මාස 7ක්ම කෙරුවේ ප්‍රසිද්ධ උද්‍යානවල තියෙන පුටුවක් උඩ වාඩි වෙලා සැප විඳින එක විතරලු. මුළු ලෝකෙම පිළිබඳව සම්පූර්ණ වෙනසක් ඇති වුණලු මේ වේදනාවට බය බය වෙලා ඉන්න තාක්කල් ඒක පැනික් ඇටැක් එකක් දුකක් වේදනාවට ඕන එකක් යන්න ඇරියා නෙවෙයි වුණා ඊට පස්සේ වෙනත් එකක් කියලා. දැන් ඊට පස්සේ දැන් මේ මනුස්සයා මේ වෙනකොට ලෝක ගුරුවරයෙක් ලෝක ජාත්‍යන්තර සාම සම්මේලන වල දලයි ලාමයි මෙයයි නිල් නෙල්සන් මැන්ඩෙලා තුන්දෙනා තමයි කතා කරන්නේ. ඒ තරම්ම ජීවිතය පිළිබඳ කතා කරලා කියනවා මේ හිත දන්නව කරන්න ඕන දේ. කොහොමද කරන්න කියලා අහන එක ඒක නිකන් මේ මොකක්ද ඒකට කියන හොඳ වචනයක් පාවිච්චි කරනවා. ඒ ඒක වෙනවා ඒ වෙලාවට. ඒ ගැන බය වෙන්න එපා. ඒකේ මේ විෂ්ණුමූර්තිතුමා ඒ ගැන කතා කරනකොට කියනවා මේ සර්පෙක් පෑගෙන්න යන වෙලාවේ අන්ධකාරය ඇවිදිනකොට පෑගෙන්න චිත්තක්ෂණ ඉස්සලා සර්පයා දැක්කොත් දුවන්න ඕනේ වමටද දකුණටද දකුණ තියන්න ඕනේද වම තියන්න ඕනේද කියලා කියන්න ඕනේ නෑනේ. සර්පයා විසනම් දන්නව මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඒ වෙලාවේ ක්‍රමවේදය ගැන අහන්න එපා. ඒ වෙලාවේ වැඩේ වෙනවා. චිත්තක්ෂණ කලින් දකින්න එකයි වැඩේ. ඒ වගේ තමයි මේ එන හැම දුකක්ම වේදනාවක්ම දරා ගැනීමේ සාපූර්ණ හැකියාව අපේ හිතට තියෙනවා. නමුත් ඒකට මමයා කැමති නෑ මම මේක තැලිලා පොඩි වෙලා කරන්න එයා හිතනවා මේකට බේතක් නැද්ද උපක්‍රමයක් නැද්ද සූත්‍රයක් නැද්ද ව්‍යාකරණයක් නැද්ද මේක බේරෙන්න කියලා. නමුත් බුදුරජාණන් කරන්නේ ටික ටික ටික ටික ටික ටික අපේ දැරීමේ ශක්තිය වැඩි කරලා පුරුදු කරලා දෙනවා. ඔය උගුරට හොරා බෙහෙත් බීලා බෑ කවදා හරි මේක බින්දින්න වෙනවා. අන්නේ විදියට බැලමින් බලනවා නම් වෙනතර ඊට වැඩිය වේදනාවක් අද එනකොට සතුට වෙන්න පුළුවන් මගේ භාවනා ටිකක් අද දියුණුයි කියලා. ඊට වැඩි ලොකු හිතවිලි නරක හිතිරුණ හිතෑකි මේ තුලත් යන්න පුළුවන් නම් භාවනා එක දියුණුවක්. වෙනදාට වැඩි සද්ද තියෙන තැනක භාවනා කරන්න පුළුවන් නම් ඒක දියුණුවක් කියලා. එහෙම නැති කෙනා හැමදාම අර පිටර කට්ටය හැංගිලා ඉන්නා වගේ එnde end end end සද්ද වලට කැළඹෙන වේදනාවට කැළඹෙන හිතිරුවට කැළඹෙන බාටපත් වෙනවා නම් ඒක විපස්සනා පැත්තෙන් දියුණුවක් නෙවෙයි. ඒක නිසා ඒන හැම දෙයක්ම විඳිය හැකියි කියන පදනමේ ඉඳලා තමයි බුදුරජාණන්සේගේ උත්තරේ එන්නේ. හැබැයි ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි වැඩි කරගෙන යන්නේ. ඒක නිසා ඒවට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා. බුද්ධියට ඔක්කොටම ඉස්සර ඕන කරලා තියෙන්නේ මීට වැඩි දෙකට සූදානම් වෙලා යන්න. මීට වැඩි දුකකට, මීට වැඩි හිතවිලි ගන්තරාවකට, මීට වැඩි හිතේ සද්ද කන්දරාවකට ලෑස්ති වෙලා ගියා නම් නැත්තම් ඊනකොට බොහොම හොඳයි. අනේ කිසි කරදරයක් නැතුව ගියයි කියලා. ආපුවාම කියනවා තිබුණට වැඩිය හොඳයි ආපු කරදරේ කියලා. දෙකටම හදාන්නේ අනේකක් තමයි අවශ්‍ය කරන්නේ. ඒක මේ හිත හදපු ගමන් ක්‍රමසාවිති පිටිපස්සෙන් එනවා. ඒක හදන්න තු ක්‍රමවලින් මේක හදන්න පුළුවන් කියලා කියනවනම් ඒ ඉතින් මල්ලෙන් ගිහිල්ලා. අපිට අවශ්‍ය කරලා තියෙන සම්මිය දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ. මේ පැමිණෙන ඕන දෙයකට මුණ දීමේ ශක්තිය තියෙනවා. අද බැරි වුණාට මම හෙට දෙනවා මේ වැඩේ. අද පුළුවන් ප්‍රමාණය කරනවා කියලා අනේකයි තියෙන්නේ. ඒ නිසා වේදනානුපසනාව ආපුවාම විශාල ආනිසංස වර්ගයක් තියෙනවා. වේදනානුපසනාව ආපුවම කවදාකවත් හිත මම දැන් මෙතන කියන තැනින් ඇදලා දැම්මත් යන්නේ නැහැ. නිසා වේදනානුපසනාව හරිය වටින දෙයක්. නමුත් ආවට පස්සේ අපිට මම දැන් මෙතනත් ඕනේ නෑ. මෙච්චර කල් හිලපෙවත් උපා මේ වේදනාව කොහොම හරි අයින් කරන්න තමයි ඕන තියෙන්නේ. අන්නේ ද්වේෂය විතරයි කියනවා බුදුරජාණන් අපිට ඉවසා ගන්න බැරි නැත්නම් වේදනාව ඉවසා ගන්න පුළුවන්. මම කිව්වා අර ඊමේල් එකක් කරලා තියෙනවා. මිනිසෙකුට විඳින්න පුළුවන්නේ ඒකක 57යි ඩෙල් 54ක වේදනාව විතරයිලු. මවක් දරුවෙක් ප්‍රසූත කරන ඩෙල් 57ක් විඳිනවලු. ඒක හරියට ඇට 20ක් එකතර කැඩෙනා වගේ අමාරුවක්ලු. ඉතින් සයික විඳපු ආට්ටිය කොච්චර ඉන්නද ලෝකේ? අම්මලා කොච්චර ඉන්නද ලෝකේ? කිසි කෙනෙක් අහන්නේ ඊගා බබා හම්බෙනකොට මං කොහොමද තටමන්න ඕනේ කියලා. ඒක බබා හම්බෙනකොට එනවා. ලෑස්තිලා යන එකක් නෙවෙයි. ඉතින් බබෙක් හම්බෙන්න ඕම කරනවා නම් නිවන් දකින්න ඔළුවේ තටමන්න වෙනවා. බුදුරජාණන් කියන්නේ ඔయిత වැඩි හමාරුයි. මොකද මරණ වේදනාවක් එන්නේ. ඒකට ලෑස්තිලා යනවා නම් ක්‍රමසහ විදි ප්‍රශ්නයක් නැහැ. මම හොඳට දැක්ක රිලවියක් වදනවා. දූරයන් ගහක අතුරු දෙකක් උඩ ඉඳගෙන ඔය වලට බබා අපි දැන් අපි කෙනෙක් පදන්න යනවා නම් බබා කොල්ලෙක් නම් නිල් පාට දෙදී ඉල්ලනවා තොටිල්ල නිල් පාට වෙන ඒව කල්ලාතුල හැති කරනනේ කෙල්ලෙක් නම් රෝස පාටින් හදන්න ඕනේ ඒ ඇඳුම් හදාගෙන මේ තඩමන අර රීලෙවිට මොනවත් නැහැ මම ළඟට ගියාට පස්සේ විරිත්ලා කිව්වා ඵලයයි යන්න කියන එක විතරක් කිව්වා වෙනදම හපනවා මේක දිහා බලන්න උඹට පස්සේ මං ගිහිලා ජනේලෙන් බලන්න හිටියා උඩර්ඩන්ස්තුත් නැහැ කරත්තත් නැහැ නර්ස්ලත් නැහැ එම්බියුලන්ස් මොනක්වත් නැහැ විනාඩි 10 15 වැඩි කරලා පස්සේ බඩුව වෙනගත්ත ගියා රළ සේරම ගිහිල්ලා එච්චරයි ඒක නිසා ඒ දේ මාතෘත්වයත් එක්ක එන එකක් ඒ වගේ තමයි භාවනාදී එනකොට අපි මේකට ක්‍රමසහවිදි හොයනවා කියන්නේ බංකොලොත් මේ මානසිකත්වය පැමිණෙන දෙකට පැමිණි දුක් පැමිණ දහය කියලා හැමදාම නම් බෑ. ඔක්කොමත් බෑ. අදට වැඩිය පොඩ්ඩක් හිට යන්න ඕන. හිටරට අනිත් ටිකක් යන්න ඕන කියලා යනවනම් ඒක එච්චර මං හිතන්නේ ඒකේ තියෙනවයි කියලා මේ බෞද්ධ බෞද්ධ ભેදයක්, ඥාන පිරිමි ભેදයක්, භවනා කරායන කරා කියලා ભેදයක් නැහැ. ඒක ඒ දෙයට මම කියන්නේ සම්‍යක් දෘෂ්ටි කියලා. මේ මම මැරෙන්න ඉස්සලා ඊට ඊයේ ආවට වැඩි වේදනාවක් අද එනවා නම් හොඳයි කියලා වගේ ඒක මරුමු සංගීමක් නෙවෙයි. කාමසෝ අත්තිකිලමතාන යෝගයක් නෙවෙයි. ඒ සූදානම් ශරීරය තමයි යෝගාවචරයි කියලා කියන්නේ. පැහැදිලිවම අමෘතයට යන්න නම් මෘතය හරහා යන්න වෙයි. එනිසා හවල් වේදනාව විඳින්න නැතුව නම් මට නිවන් දකින්න ඕන කියලා බෑ. වච්ච ඒ කියන්නේ දෝමනස වේදනා. නෑ එහෙම අතහැරලා යන්න ඇතිලක් නෙවෙයි. මේක තියේදී ආනාපානෙ තියෙන මැරිලා නෑනේ. මැරෙනවනේ මැරෙන ආනාපාන නැත්නම් මැරෙන්න බෑ. ඒ නිසා වේදනාව ඉස්ලාම් දාසෙ බෑ. පිටිය පුරුදුනාට පස්සේ පේනවා කිටි කිටි වේදනාවක් යනවා. මොකද මේ වේදනාව යන ගමන් මානට පුළුවන් වෙනවා මේ පැත්තේ මේ තා මොකද වෙලා තියෙන ආනාපාන. බලන්න අතකට පේනවා මේ තියේදී ආනාපානට යන්න තියෙන හැකියාව වේදනාවට නැති කරන්න බෑ. හැම්බෙලා මේ ටෙක්නික් එක හරියනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒකට හොඳ නිදර්ශනයක් මම කියන්නම් මේ යෝග ව්‍යායාම කරනකොට යෝග ව්‍යායාම කරපුවම ඒ යෝග ආසන ටිකක් තියෙනවා. යෝග ආසන 84ක් තියෙනවා. කාටවත් පර්ෆෙක්ට්ලි යන්න බෑ. ඉස්ලාම දාසේ තමයි පොඩි ආසන පහුගිය දවස් දැඟලුවා බද්ද පරියන්කේ ගන්න. ඒ බද්ද පරියන්කේ ගහුවට පස්සේ මුකුත් නැ කිච්චි කිටියක් තියෙන. එක විනාඩියක් ඉන්නකොට ගලවලා දානවා. ඉතින් ඒකේ දැම්මට පස්සේ එතන නිකන් මේ දඬු අඬු දාලා හිර කරා වගේ. මොකද යෝගාසන කරපුවාම කියලාදී එතෙන්ද ගිහිල්ලා හුස්ම ගන්න කියලා කියන. හුස්ම ගන්න යනකොට ඒක වෙලාවකට හුස්ම ගන්නකොට අර කිටි ආසනේ තද කරනවා. හුස්ම පිට කරනට ආය අඩු කරනවා. ආය හුස්ම ගන්නකොට තද කරනවා. එතකොට අරක නිකන් මල්ලක දාලා අඩු කරනවා වගේ හිමීට හිමීට හිමීට අරක ඇතුළෙම පොඩි පොඩි චලන වගේක් කරලා දෙනවා. එහෙමම හුස්ම 10ක් 15ක් ගත්තට පස්සේ බහුවෙන්ද අයිරෙඩි පොඩ්ඩක් ඉන්න පුළුවන්. එතින්දි කිටි කිටි එනවා. ඔහොම ටික ටික ටික ටික තද කරන යන්න යන්න තමයි ආසනයේ පර්ෆෙක්ෂන් එකට එන්නේ. ඉතල ගිය දවසේ යන්තම් අටවගෙන තමයි කරන්නේ. ඉතින් ඒක නැවත නැවත කිරිල්ලෙන් ඒකට තියෙන බය ගතිය ඇරිලා ඊයේ ගියාට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ටික ටික ටික ටික හැදිල්ලක් වෙන්නේ. නමුත් චෛතසික පැත්තෙන් බලනකොට ස්පර්ශය කියන එක සතියට අහුවෙන්නේ නැහැ. කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන තැන ඉඳලා තමයි භාවනා පටන් ගන්න. ස්පර්ශය කියන එක අල්ලන්න බෑ. පස්සපච්ච වේදනා හොඳට තේරෙනවා ඒක පිළිබඳව නුගක් බණ කියනකොට. එතකොට නම් තේරෙනවා පසපැත්තෙන් තමයි වේදනාව වෙන්නේ කියන එක. නමුත් පසපච්චය වේදනාව කියන එක ස්පර්ශයෙන් අල්ලනවා කියන එක මූල ධර්මානුකූලව වෙන්නේ නැහැ. වේදනාවෙන් තමයි අපේ වැඩ පිළිවෙල පටන් ගන්න. ඊට පස්සේ තමයි සංඥා ආදී වශයෙන් අහුවෙන්නේ. එනිසා මේ නිකන් ඔව් ඒ ඒ ඒ පස්ස පංචමක ධර්ම ඉදිරිපත් කරන ක්‍රම දෙකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා එකක් එනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා එකක් එනවා. ඒක මේ තිස්සලා සාකච්ඡා තුනකදී විතර ගත්තා මම මේක කිව්වට එච්චරම අල්ලන්න පුළුවන් හින්දා කියනා නෙවෙයි. පළවෙනි සැරේට අපිට වේදනාවක් ඇවිල්ලා ගේ වදිනවා නම් ස්පර්ශයක් ඇවිල්ලා වදිනවා නම් රූපයක් ඇවිල්ලා ඇහැට වදිනවා නම් කණ්ඩායල සද්ද ඉස්සල්ලාම ස්පර්ශය මුල් කරගෙන තමයි පළවෙනි චිත්ත විද්‍ය දුවන්නේ. දෙවෙනි සැරේ ඒ සද්දෙම අහන්න ඕනේ කියලා අහනකොට චේතනා මුල් කරගෙනයි දෙවෙනි වීඩිය දුවන්නේ. එතන ඉඳලා පස්සේ වැටෙන්නේ තුන්වෙනි තැනට. එතකොට අහන්නේ ඒක නෙවෙයි. Taman අර චේතනා කරපේ. ඒක නිසා කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ නිතරම කියනවා මේක චේතනා සංඥා චේතනා සංඥා වේදනා පස්ස මනසිකාර ක්‍රමේ විය යුතුයි කියලා. නමුත් අභිධර්ම ක්‍රමයේ සහ අටුවාවේ කතා කරන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ක්‍රමේ. මේකෙදි එකම අරමුණක් අරමුණක් වෙන්න නම් එකම චිත්ත වීදි හතර සැරයක්වත් දුවන්න ඕනේ කියලා තමයි මූල ධර්මයේ තියෙන්නේ. පළවෙනි චිත්ත වීදියේදී අපි ඒ අහන්නෙක්ව ඉඳලා දකින්නෙක් බවට පත් කරන්න මොකක් ඇවිල්ලා දර්ශනයක් වදින්න ඕනේ ඇහැට. සුදක් වදින්න එපා ඇහැට. අන්න එතනදී පළවෙනි චිත්ත වීදිය මම මේ තන්නිකර මූල ධර්මයක් කතා කරන්නේ. පළවෙනි චිත්ත වීදිය ස්පර්ශය මුල් කරගෙන දුවනවා. ඊට පස්සේ තව දුරටත් දකින්නෙක්ම වෙන්න ඕන නම් අහන්නෙක් නොවෙන්න නම් දෙවෙනි චිත්ත වීදී යන්නේ චේතනා මුල් මම මේක බලලා ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ චේතනා මුල් කරගෙන දුවන්නේ. එතනින් තමයි අපි මේ ලෝකේ තියෙන දේවල් සංස්කාර කරගන්න හදන්නේ. චේතනා මුල් කරගෙන දුවන චිත්ත වීදී ඉඳලා දේවල් සංස්කාර වෙනවා. ඉස්සලා චිත්ත වීදී අහම්බයක් විතරයි. ඇති හැටියක් විතරයි. ඒක මේ අපිට මූල ධර්ම වශයෙන් ඉදිරිපත් කරාට ඒක අත්දකින්න අවස්ථාව වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අත්දැකීම විස්තර කරන්න තියෙන එකම ක්‍රමය මේක නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ විදිහට තමයි මේක විස්තර කරලා දෙන්න පුළුවන්. අට්ටික භාවනාව සහ මෛත්‍රී භාවනාව පිළිම ඉක්මනින් සිත සමාධිගත වන බව අසයි. එම භාවනා ක්‍රම දෙක වඩන ආකාරය පැහැදිලි කරගන්න. දැන් ඇත්තට මේ මේක යන වෙලාවේදී තව ඒවා මේකට දැම්මොත් සංකර වෙනවා වැඩ පිළිවෙල. අට්ටික භාවනාව සහ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනා කරන්නේ තරහ යන චරිතයකට පිළියමක් වශයෙන්. අට්ටික භාවනා කරන්නේ රාග අධික චරිතයට පිළියමක් වශයෙන්. ඒවා කරන්න පුළුවන්කමට මේවා කරනවායි කියලා කියන්නේ අර බෙහෙත් තියනට ඕද කවුන්ටර් පාවිච්චි කරනවා වගේ වැඩක්. මේවා prescription drugs. දොස්තර කෙනෙක් මේක ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ උඹට ද්වේෂය තියෙන නිසා ටිකක් මෛත්‍රී කරලා වරෙන් කියලා ආනාපාන කරන්න බැරි තරම් ද්වේෂය තියෙනවා නම් ඔන්න වෙලාවට පැත්තකට අරගෙන එයාට කියලා දෙන්න පුළුවන් මේකට කරන්න තියෙන මෛත්‍රී ටිකක් කරන්න ඕනේ. එහෙම නිසා රාගය අධික්කම තියෙනවා අසුභ පිළිකුල ඇතිකරන අට්ටිකේ වඩන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන භාවනා ක්‍රම ඔක්කොම මල්ලේ දාගන්න ගියාම ඒක ඉච්චරම මේ මේ කියන්නේ කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුගේ වැඩවලට ප්‍රායෝගිකව නම් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් මූලධර්ම පැත්තට යනවා. අද තියෙන්නේත් ඒක තමයි. එක භාවනා මධ්‍යස්ථාන ගැන එකක් දෙනවා, තව එකකට ගැන තව එකක් දෙනවා. කායෙන් හරි අහුවොත් එහෙනම් මොකද්ද කරන භාවනාව කියලා ඉන ලයිස්තුවක් කියන. මේ මේ කාලේ ඡන්දෙට ගියාම වගේ. 35ක් හදේ ඈ දිග කොලයක් තියෙනවා. ඉතින් කෝකට ඡන්දෙ දෙන්නද කියලා දන්නේ. ඉතින් මම ඉස්සල්ලාම මීටිකට යනකොට මයිත් එක ડોક્ટર පෙනෑන්ඩුයි වීරකොම් මහත්තයා ගියා. මට තිබුණේ දැවෙන ප්‍රශ්නයක්. දැවෙන ප්‍රශ්න කියන්නේ අත්‍යවශ්‍යතාවය තුන පුද්ගලිකව කතා කරන ස්වාමීන් වහන්සේට මම ගිලා කතා කරා. කතා කරලා ඉවරන පස්සේ දැන් හම්බුනේ ඥානාරාම සාංශන ඉතින් හැම හැම කෙනෙකුට මේ පොත හරි වැදගත්. ඒ දෙන්නම අනිත් දෙන්නම කියලා ගියා. උඹට තියෙන අවශ්‍යතාව නිසා යනවා මිසක මේ ලේසි කෙනෙක් ළඟට නෙවෙයි යන්නේ. අපි නම් කතා කරන්න තේරෙන්නේ නැහැ. මම කිව්වා මට මොකක්ක ප්‍රශ්නයක් නැහැ. මම අමු ගිහියා වුණාට මට මේ දේ කියන්න ඕන කිව්වා. ඉතින් මම කතා කරේ. කතා කළා මම පැත්තකට වුණා. ඉතින් මට හරි මගේ ඒ කියන්නේ මගේ ප්‍රෙෂර් එක ගියා. ඊට පස්සේ වීරකෝම මහත්තයා හොඳට පොත් දන්නගෙන අපිට මොනවද මේ පාලි උගන්නපු සර් වොලන්ටියර් කරපේ. එයා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අවසරයි මේ පොතේ සමසතලිස් කර්මස්ථාන කියලා කර්මස්ථාන 40ක් තියෙනවා. ඉතින් අපි මේ මොන එකක්වත් කරන්නේ අපි කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා. මොන තැනින්ද පටන් ගන්න. මේ ලොකු සංච ඇන්දට හේතුලා කිව්වා කොහෙන් පටන් ගත්තත් මහත්තු වැරද්දක් වෙන්නේ නැහෙනි. මොකක් හරි කරලා තිබ්බනම් මට ඒක කියලා දෙන්න තිබ්බා. මේ ගොඩ ඉඳලා නැව් පෙරලන්න නම් බෑ කිව්වා. එච්චර. કોઈ භාවනාවක් වැරද්දක් නෑ කෝක හරි කරලා තිබ්බනම් මට ඉතින් කියලා දෙන්න. ඒක දැන් 40ක් තියෙන බව දන්නවා එකක්ක් කරලා නෑ. දැන් ඒක ප්‍රශ්නයක් වෙලා. භාවනා ක්‍රම 40න් කොහෙන්ද පටන් ගන්නෙ කියලා. ඉතින් ඒ වගේ අර ලයිස්ට් වල මේවා දාගෙන මොනේ නෑ. අනිත් එක මේ භාවනා ක්‍රම ලේසි පහසු කියලා එකකවත් නැහැ. ඒක හැම එකක්ම මේ අමාරුයි. නමුත් අර මයි රාග චරිතයට මෛත්‍රී කරනකොට ඒකේ ලොකු අදාළ භාවයක් තේරෙනවා. ද්වේෂ චරිතයට මෛත්‍රී කරනකොට රාග චරිතයට අට්ටිකේ වන්නකොට එයාට හිතෙනවා අපේ මේක නොදන්නම් මං ගිහිල්ලා වැඩක් නැහැ කියලා. ඒක ඇත්ත. නමුත් ඒක එයා හිතලා බෑ ගුරුරැත් එක්ක සංසන්දනය කරලා කරන්න ඕන. ඒ ආනාපානේ කරන යනකොට Tamanට වැටහෙනවා නම් එnde end මේක කරන්න බැරි රාගෙ නිසයි කියලා. ඒක දෙතුන් සැරයක් ඒක පරීක්ෂා කරලා බලලා තමයි අසු භාවනාවක් අට්ටික භාවනාවක් කරන්නේ. අත්‍යවශ්‍ය නැහැ. සමතේ නම් ඕනේ. මං කියන්නේ ආරක්ෂක භාවනාව හා පූර්වක්‍ෘතිය මේ සක්මන. නෑ සක්මන. සක්මන් කරනකොට තමයි තේරෙනවා දැන්ගිල භාවනා කරොත් හරියයිද නැද්ද කියලා. ඉතින් ඒක කරගෙන යනකොට තේරෙනවා මේවා මේ මේ මේ 100%ක්ම මූලධර්ම නෑ නමුත් තියරිටිකල් ප්‍රශ්න. 100%ක්ම නම් නෙවෙයි. දැනගෙන හිටියට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා බුරුමේදී කරන්නේ හුදුට ඒකනේ විපස්සනා පදම් කරලි වෙලා ඒව ඉවර කරලා පැත්තකට කරලා භාවනාව චතුරාර්යක සේරම කියලා දෙනවා. එතකොට ඕන එකක් කරත හැයි මොකද හේතුව ලයිසන් එකක් ගත්තට පස්සේ ඕනේ වාහනයකට එලවන්න පුළුවන්. ලයිසන් එක ගන්න ඉස්සෙල්ලා ඔක්කොම වාහන ඉගෙනගෙන ඉන්න ඕනේ කිව්වොත් මොකද කියන්නේ? කේම්බ්‍රිජ් එකට ඉගෙන බෑ ලයිසන් ගන්න මයින්ඩර් මයින්ඩර් එකක් ඉගෙන ගන්න ඕනේ ඔක්ස්ෆර්ඩ් එකක් ඉගෙන ගන්න ඕනේ කියලා වාහන ඔක්කොම ඉගෙන ගන්න ඕනේ ලයිසන් දෙන්න කියලා කිව්වොත් අසාධාරණයි කරන්න බෑ. නිසා කියන්නේ මයින්ඩර් එක කරන ලයිසන් එක ඉගෙන ගන්න. ඊට පස්සේ කේම්බ්‍රිජ් එකට යනකොට ගියර් සිස්ටම් එක විතර ඉගෙන ගන්න තියෙනවා. අර ලයිසන් එක බලගොයි. යෝගී එකකින් ගියා නම් ධ්‍යාන ටික හරි මොකක් හරි අනික ඒවා නම් මාරු කරන එක විතරයි. ඒ ඔක්කොම දාගත්තොත් මේ අර ඇටොම් කාපිටි ඇටොම් ගෙදර ගියා වගේ වෙනවා. ඇටොම් මේසේ තියෙන නිසා කනවා. සුදුසු ඉවත් කරනවා නැති ඉවත් කරනවා ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මයි ළඟට આવොත් නම් මම දෙන උත්තරේ ඕකමයි. ආනාපානේ දැන කරන්න බැරි නම් විතරක් අපි ඒකට පරෝජනේ සලකලා මේ ක්‍රමයක් කරනවා මිස මේ සීරම දාගන්න යන්න අමාරුයි. ඒක පිටිකේනාට මේ සංඥා සමහර විට ආවල් වෙනවා දැන් නම් ආනාපානසතිය වෙන්නේ නැහැ එතකොට මේකෙන් ගන්නවා මම ගන්නවා මම ඔය ඒ කියන්නේ ආයි දැනගෙන තියෙනෝනේ මට දැන් හැප්පිලා තියෙන්නේ මේකේ. එහෙමනම් මේ තරහේ හැප්පිලා තියෙන කියලා. ඒ නිසා ආනාපාන සති කරන වෙලාව ඕනි තරම් අවස්ථාවක් තියෙනවා Taman වැඩියෙන්ම හැප්පෙන Tamanට වැඩිම බාධා කරන ධර්මයේ තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තට පස්සේ මේ පාඩම කියලා දෙතයි. ඒක දන්නේ නැතුව මේකෙන් පටන් අරගත්තට උත්තරෙන් පටන් ගත්තට ප්‍රශ්න අඳුර ගන්න දන්නේ නැතුව එතකොට වෙන්නේ කරත් ඉස්සර වෙනවා ගොනා පසට යනවා. දෙකක් තුනක් ඉවක් කරන්නේ. මම කියන්නේ මම ඉස්සෙල්ලා භාවනා කරන්න යනකොට මම පිළිගන්න ගාතාවක් දන්නේ නැහැ. කිසිම භාවනාවක් කරලා නැහැ. මම සම්මත ඉස්ලාමයේ භාවනා කරලා නැහැ. මස්පරිහාර විද්‍යාවට යනවා සිව්පත් වේවා කියලා කියන දේ සමාන. ආයෙ වැඩන්නේ මේ කරන්න කියලා දුන්නා. ඒ අර දැන් ඔය කියපු එක සනාස්ත්‍රීන් සඳහයි මම කිව්වේ. මම ඒ වෙනකොට මොනවද කරන්නේ? මොකුත් මොකද? ඉතින් ස්වාමීන් ආවාදන්නේ පාරි දිගටම ගිය නිසා දැන් අර මෛත්‍රී භාවනාව හරියට ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඕන එකක් අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් ඒක අර ප්‍රශ්න ගොඩාක් දාගෙන ඉඳලා මේ කරලා යන්න ඕනේ කරලා යන්න ඕනේ කියලා ඒක හැමෝටම කියපුවාම ඒක දුරකට යන්නේ. ඊළඟ ප්‍රශ්න කියන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්මයේ පිළිබඳ කිසිදු උත්පතේ දැනුමක් නැති යෝගාචරයට ගැඹුරු භාවනාවකට යා නොහැකි දැයි පහදා දෙමින් කාරුණික ඉල්ලා සිටිනවා. උත්පතේ දැනුම වැඩි වුවොත් භාවනාවට ඒ බාධාක් නෑ දෙපැත්තෙම මධ්‍යම ප්‍රතිපදාට යන්න තියෙන්නේ ගැඹුරු ධර්ම කියලා දෙයක් ඇත්තේ නෑ ධර්මතාවයල් තියෙන්නේ නමුත් අපි ධර්මයෙන් ඈත් වෙලා ඉන්න තාක්කල් ඒක ලොකු ගැඹුරක් පේනවා ඒකට සමීප වෙලා බලනකොට ගැඹුරේ භාවනා තියෙන ධර්ම වල තියෙන සරලතාවයක් මොකද පිටුපාලා ඒක අල්ලන්න බෑ එහෙම පුළු එහෙම අල්ලන්න බැරි කමක් පුළුවන් කමක් බැරිකමක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අර සෝපාක වගේ පුංචි දරුවෙකුට බුදුරජාන්සේ ප්‍රශ්න 10ක් අහලා අල්ලලා දෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ වගේම අඟුලිමාල වගේ කෙනෙකුට දුෂ්ට දුර්දාන්ත කෙනෙකුට වටහා ගන්න බැරි එකක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒකෙදි වෙලා තියෙන්නේ ඇලයින්මන්ට් එක කියලා කියන්නේ පෙළ ගැස්ම විතරයි. පෙළ ගැහුනට පස්සේ මූණට මූණ දාලා තින්දි අලතෑයි. නමුත් පිටිපස්ස හැරනොත් කරන්න බෑ. ඒ නිසා ධර්ම වල ගැඹුරුතාවයක් හෝ භාවනා ගැඹුරුතාවයක් නැහැ. අවිද්‍යාවේ තමයි ගැඹුරුකම තියෙන්නේ. අවිද්‍යාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේවා ගැඹුරු වෙන්න පටන් ගන්නවා. ඒක අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් තේරුම් ගන්න ගන්නකොට මේක එච්චර ඔය කියන තරම් ගැඹුරක් ඇත්තේ නැහැ. කොටිම නොදන්න කිසිම දෙයක් නැහැ. මුළු ත්‍රිපිටකයම කියුවත් නොදන්න දෙයක් නැහැ. නොදන්න දෙයක් නැහැ අපිට තේරෙන්නේ නැහැ නේ කොහොම කෙරුවක්වත්. දන්නවා මේකයි මේ අදාළ කියන එක විතරයි බුදුරජාණන් ශ්‍රී කිට්ටු කළ දෙන්නේ. එනිසා ඔය මොනම ඔය මුළු ත්‍රිපිටකයම කියුවත් අපි දන්න අකුරු 56ම තමයි ওই ටික ඔක්කොම උගන්වන්නේ. ওই දන්න දෙයකට සාපේක්ෂව තව එකක් උගන්වන එක විතරයි තියෙන්නේ මොනවාක්වත් දන්නේ නැති දෙයක් නෑ. ඒ වෙලාවට මේක appropriately පාවිච්චි කිරීම පිළිබඳව සුඛනාමේ බවක් විතරයි ඇති කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගැඹුරු භාවනා සහ ගැඹුරු ධර්ම කියලා අපි මේක දේවත්වයකට පත් කරන්න පටන් අරගත්තොත් ළඟා වෙන්න බැරි දෙයක් බවටපත් වෙනවා. අපිට තියෙන්නේ යථාභාගටම විපස්සනා අභිනිවේෂෝ යමක් ලැසිද එතනින් පටන් ගන්න. පටන් ගන්න යනකොට හිතන්න බැරි ගැඹුරකට යනවා. දැන් අපි දන්න භාෂාවේ සිංහල භාෂාවේ අපේ තියෙන ගැඹුර අපිට තේරෙන්නේ නැහැ. මොකද හේතුව අපි ඒකෙ ඉන්න නිසා. සුද්දකේම ඇවිල්ලා මේක ඉගෙන ගන්න බැලුවොත් හිතාවි මිනිස්සු බුද්ධම ගැඹුරක් මේ භාෂාව ගැන දන්නේ නැහැ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා ඊයේ බණ්ඩත් කිව්වා පෙරේදත් කිව්වා යේපි යේසු සම්මසන යේපි යේසු සුකේන විපස්සනා ඒ යථාභාගතං විපස්සනාමනේසෝ ටීකාපාරේ තියෙන්නේ අරකේ සඳහන් කරලා තිනවා යේපිච සම්මස්සනූපකා තේසු තේන සම්මසනං ආරම්භිතා යමක් Tamanට වැටහෙන සම්මර්ෂණය කරන්න පුළුවන් එතනින් පටන් ගන්න. ඒක පටන් එතන ගියාට පස්සේ ඊගාව එක තේරෙනවා. එතන ගියාට පස්සේ ඊගාව එක තේරෙනවා මිසක් මෙතන ඉන්න රාටේ එක අල්ලන්න බෑ. ඒක නිසා යනකොට යනකොට ගැඹුරුයි කියලා කිව්වට අනුපූර්ව වැඩපිළිවෙල යනකොට හැමදාම ටික ටික ටික තමයි අල්ලන්නේ. ඒ අර මේ බමුණු හරිම කෑදරයි. ඉතින් රජුරෝ ඉතින් බුද්ධ ධර්මයට යන්න ඉස්සෙල්ලා බමුණු බමුණන්ට ගෙනලා කන්න දෙනවා. හැබැයි ඒ කාලා මේ එහෙම වැටෙනවලු සලුව වැටෙනවලු නැගිට ගන්න බැලු අත දෙන්න ඕන කවුරුන් නැගිටින්. කහපුවා කට දෙපැත්තේ සාමාන්‍ය කපුටෙකුට ගන්න පුළුවන් තරම් කට දෙපැත්තේ එකතු වෙලා තියෙනවා කියලා කාකපෙයියන් අලන් සාටකම් කියලා කතා කරලා තියෙනවා. ඉතින් රජුරෝ දවසක් කරලා තියෙන දේ බමුණු සීය ඇවිල්ලා මොනවාක් කියනද ඇති වෙන්න කණ්ඩ කියලා තියෙනවා. ඉතින් කාලේ වරලා දැන් මේගොල්ලෝ මේ රාමතෙල් ඇරලා නැගිට ගන්න වෙනකොට රජුර කිව්වලු පොල් ගෙඩියක් දීලා 100 බමුණු 100ක් හිටලා 100ට පොල් ගෙඩි 100ක් කියලා මේ 100ම කෑවේ නැත්නම් ගහන ඔලුව ගසා දානවා කියලා. එක එක එක එක තව පොල් ගෙඩියක් කන්න ඕනේ කිව්වා. දැන් බමුණු කල්පනා කරාලු මේ පොල් ගෙඩියක් කන්න දිහා අඹුල් ගෙඩියක් පොල් ගෙඩියක් ගන්න පුළුවන් තරම දුන්නා ඒකත් කාලා ඉන්නේ දැන්. ඊට පස්සේ බමුණු කළු පොඩ්ඩක් අපිට සාමාන්‍ය සාකච්ඡාවක් කරගන්න ඉඩ දෙන්න කියලා. රජුගල සාකච්ඡාව කොහොම කරුවක්වත් පොල්ගෙඩිසිය කන්න ඕනේ. ඊට පස්සේ කළු කන්නම් ඊට පස්සේ බමුණු සාකච්ඡා කරලා කිව්වලු එක පොල් ගෙඩියක් අරගෙන 100කට පොන්චු පුංචි පතුරු 100කට ගහලා දෙන්න කියලා රජුරන් ඉල්ලුවාලු. ඊට පස්සේ ඒක බොහෝ වෙලා ගන්නවනේ එතකොට. ඒත් එක ගෙඩියක් ඇවලු කට්ටියම එකතු වෙලා. ඊට පස්සේ ඊගාව ගෙඩිය දුන්නා. ඉතින් ඒකත් අර හරියට ස්ලයිස් කරලා 100ට කවද දැනේ. ඒක ඒකලෝ කටේ තියලා කතා අන්තිම පොල් ගෙඩිය 100 කෑවලු. එතකොට හැන්දෑ 6 විතර වෙලා තියෙනවා. ගිලම්පත වෙලා වෙනකොට අර වෙලාවේ කෑවනම් තනි ගෙඩි එක්කනේ ස්මෘත්‍ය යමෙල්ල වහමාරෝග වැටෙනවා. පොඩ පොඩ පොඩ පොඩ කාගෙන කාගෙන යනකොට ඔච්චර ගැඹුරු නැහැ. මේ ගැඹුරුකම ඇති කරන්න හදන්නේ මේක නොකල හැක්කක් කියන්නේ. ඒ නැත්නම් නොහැකි සංඥාව ගන්න. අපි කරන්නේ නැද මේක අනිත් පැත්ත මේ ගැඹුරු දේ පුළුවන්කමකට අපි මේ සීලය රැකගෙන ඉන්නේ. පුළුවන්කමකට අපි මේ පැයක් වාඩි වෙලා ඉන්නේ. ඒක කරගත්තේ කොච්චර මාරුවේ. ඒ නිසා මෙව්වා මේ පිරියාරම්භ කතා නෙවෙයි. වීර්ය නැති කරනවා. තම ධර්ම ධර්ම ගැඹුරුයි, භාවනා ගැඹුරුයි. මම ගෙවල් දොරවල් ඉන්නේ මට පව් සිද්ධ වෙනවා. මං මං කොහොමද මෙතෙන්ට යන්නේ කියලා හිතුවොත් කරන්න බෑ. එනිසා ඉතින් දිහාට අමාරසය කිඹුල අල්ලන ක්‍රමේ ඒක තමයි කරන්නේ. පුංචි කළබන්න කන්නටි ගත්ත ඇල්ලකට ගිනි පෙට්ටිය දානවා. ලොකු කරලා බලන්නේ ගත්තොත් එහෙම. එච්චරයි. ඒක ඒක තමයි සම්මිය දෘෂ්ටි කියන්නේ. සම්මිය දෘෂ්ටි වෙලා තියෙන මෙතන තියෙන ලොක් කරන එකේ. හැමදේම ලොක් කරලා බලන්න. ඉතින් මේ මනුස්සයාට මොනම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ රැවුල බාණ්ඩ පාවිච්චි කරනවා නම් රියදුරු කන්නාඩිය කරන්න බෑ. රියදුරු කන්නාඩිය රැවුල බාල කන්නාඩිය ගන්න බෑ. ඒ දිගේ කෘත්‍ය දෙකක් කරන්න. ඊට වැඩි මොන බලන වෙන එකක්. ඉතින් මේ කොම් පැටලව ගන්න හද මම කියන මේ තනිකර මූලධර්ම ප්‍රශ්න. කරුණාංශ සෝවන් වූ තැනැත්තෙක් යලි මිනිස් ලෝ උපන්නොත් ඒ ගැන ඔහුට ඔහුට දැනගත හැකිද? වෙනත් අයට ඔහු තේරුම් ගත හැකිද? දැනට ඉන්නේ කිට්ටුවක වතුරුකම නන්දසිරි ආමතුරු ඒ ශාංශේ ඒ ශාංශේ කන්නිමාර සුමංගල ශාංශේ දෙනවම පොතේ ලියලා තියෙනවා කන්නිමාර සුමංගල ශාංශේ පොතේ ලියලම තියෙනවා මට සාධාන සැකයක් ඇති වෙලා තිබුණා කියලා මම ජාත සෝතාපන්නී කියලා. උපත්යෙන් සෝවාන් වෙනවා මම ප්‍රකාශ කරේ නෑ මොකද මම අහලා නැති නිසා. නමුත් මගේ ගෝලයත් ඒ බව මම දැනගත්ත දවසේ මම අද ලිඛිතව ප්‍රකාශ කරනවා මමත් එහෙම මගේ ගෝලෙකුත් ඉන්නවා ඒ නිසා මේ ලෝකේ වියහැක්කක් කියලා. ජාතසෝතපන්න බව. පස්සේ මම අපේ නායක ස්වාමීන් ගිහිල්ලා හුව ලොකු ස්වාමීන් ඉන්න වෙලාවක ස්වාමීන් ජාතසෝතපන්න කියන වචනේ සම්මත වචනද ඕ ඒක සාමාන්‍ය ත්‍රිපිටකයේ තියෙනවා මම හෝ ඒක ජාතකයක හෝ මේ හෝ ඉස්සරහට එන මෛත්‍රී බුදුහා සම්බන්ධව මේ සම්මත ලියවිලා තියෙනවා. ඒක කිසිම තැනක නැහැ කිව්වා. සෝවන් වෙලා නැවත මනුස්ස ලෝකේ ඉපදිච්ච කතාවක් වාර්තා ගන්න කේස් හිස්ටරි එකක් නැවෙන්න පුළුවන්. ඉතින් මේ මේ ස්වාමීන් වහන්සේ කන්නිමහර සුවංගද සංසික ඒ සංසිකේ සුවන් ලිඛිත චරිතාපදාන හැරි පොතක පැහැදිලිවම ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ ස්වාමීන් වහන්සේ අදහනවා වෙනවා දැනගන්න පුළුවන් කියලා. නමුත් මේ වෙන සිද්ධි එයින් එයින් පිට මේ සම්මත සාහිත්‍යය නැහැ. සිද්ධි වෙච්චව නැහැ. මම දන්න විදිහට. වතුගම නන්සිටියාම තමයි ඒ කන්නිමාර සෝන්ස්ගේ ගෝලයා ඒ ස්වාමීන් වහන්සේ වෙන්න ඇති දැක්කට පස්සේ කන්නිමාර සෝන්ස් ලියලා තිනවා ගෝලයා කවුද කියලා ඒ පොතේ ලියලා නැහැ. නැත්නම් වතුගම ස්වාමීන් වහන්සේත් ওই මතේ ඉන්නේ මං හිතන්නේ. ඒ කියන්නේ උපදිනකොටම ඒ සංසි සෝවන් වෙලා හිටියයි කියලා. ඒ ස්වාමීන් වහන්සේ මතේ ඔය මතේට දැනට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කෙනෙක් වශයෙන් අපිට කියන්න පුළුවන්. අපිට ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන දැන් සෝවාන්නේ. ඒ ප්‍රශ්නෙට ඉන්න එක නා ඔච්චරයි. ඒක මේ ආත්මෙදි වෙච්ච එකනේ. රහතුනේ මේ ආත්මෙදි උපත්යෙන් සෝවතාපන්න වුණා කියන එකට ඒ සාංශ ඔය ප්‍රශ්නේ ඔය කල්පනා කරන හිතලා කල්පනා කරලා Taman අප වෙලා අප වෙලා කතා කරන කෙනෙක්. හරි වැරදි කියන එක අපිට මෙෂ කරන්න තාම අපි ළඟ වෙරිෆයි කරගන්න බැරි ධර්මයක්. අපිට හරි වැරදි කියන්න අපිට අපේ උනන්දු ඕනකමකුත් නෑ එහෙම කියන්නේ. කවුද කිව්වේ ඉපදෙනකොට ප්‍රභාසරයි මං කියන්නේ ඉපදෙනකොට ප්‍රභාසරයි කියලා කවුද කිව්වේ ඔය බබේගෙන් ආන්න ප්‍රවාසරද කියලා. ඔය ප්‍රාසමන සෝතන කියන්නේ සිද්ද ප්‍රകൃතියෙන් ප්‍රවාසරයි උපත්ති. අද ඒක නෙවෙයි මේ කියන්නේ ප්‍රകൃතිය නෙවෙයි. එනයිද ඒක ඇත්තේ ඉතින් මේ යහමතුරු කියන එකට කාට විරුද්ධ වෙන්න බෑ රහත් වෙනකොටනේ ප්‍රകൃතියට යන්නේ උපක්ලේශ අයින් වෙන්නේ ආගන්තුක උපක්ලේශ අයින් වෙන රහත් වෙනවනේ ප්‍රවාසර එකක් තමයි ඒ කියන්නේ අපේ කරාඹවක් අරගෙන ඒක මලකට කාලා තියෙනවා නම් වතුර දැම්මට පස්සේ ඒක ප්‍රබහසනවා කියලා අහන්න දෙයක් නැහැ නේ මොකෝ ඒක මල කරපණ එකනේ කරන්නේ. අපි දැන් දැනට කරන්නේ අර යම් කිසි මට්ටමක තියෙන හොඳ තත්ත්වේ තවත් කේලස් වලින් තවත් තවත් මෝහ පටල. දිගින් දිගට තෙල් කුණු ගෑවෙන එකයි කරන්නේ භාවනා නොකරන වෙලාව. තෙල් භාවනා කරේ කිලිටු. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මාත්‍රේ වනේ. භවංග භවංග චිත්තේ කෙනෙක් චුති චිත්තේ ඒ අවස්ථාව වෙනකොට මේ ප්‍රබාසර ගතියක් නැතිලු. ඒක නිසා උපදිනකොටත් ඒ ප්‍රබාසර වෙන්න වෙයි කියලා මම තනිවෙලා. නෑ ඇත්තටම ඒ ඒ බණේ කිසි විරසකකමක්වත් වාදයකට තුරු දෙන ගතියක්වත් ඇත්තේ නෑ. ඒක ඉතින් ඇත්ත කතාව. ස්වාමීන් වහන්සේ කවුරු කියන්නේ නැහැ ඉපදෙනකොට ප්‍රබාසරයි කියලා නෙවෙයි චිත්තේ මුලින් ප්‍රබාසරයි කියන කියන්නේ. ප්‍රകෘතිය. ඔව් ප්‍රകෘතිය ප්‍රබාසරමනේ අපි ඊට පස්සේ උපන්. ඒකිතේ ඒක ප්‍රසිද්ධ ප්‍රකාශය ਸਰවඥාන්සේක ප්‍රකාශය. ඊට පස්සේ කෙලස් මොහ පරිලෝලින් මේලා මේලා අපි මේ தත්තේට නෑ. එතකොට සෝමනා සැත්ත. උපදිනකොට ප්‍රබාසරණ අර කෙලස් වලින් නිපද. දැන් පැටලෙන්නට සෝමනාස් කියන පුංචි ළමයි දත්තට යන්නේ කියලා. මම කියදී ඒක කට්ටිය දැන් නැති ආයතන ප්‍රබාසරණ පුංචි ළමයි දත්තට යන්නේ. ඔය ඉතින් මේ වතුරගම හමුතු එහෙම කියන්නේ නෑ. ඒක නිසා මේ මේ ප්‍රශ්න සංකීර්ණ වෙන දෙයක් නෑ. යහමතු කියන ප්‍රකාශයට ඒ ඒ ස්වාමීන් වහන්සේ කිව්වම ඉවරයි. ඒ යහමතුනේ කියන යනවා. ආනාපානසති භාවනාවේදී වචී සංකාර, චිත්ත සංකාර වේසයෙන් ඉදිරිපත් වේද? වචී සංකාර, චිත්ත සංකාර වේසයෙන් ඉදිරිපත් වේද? චිත්ත සංකාර පවතින තාක් කාය සංකාර සංසිඳීමක් නොවන්නේ. නිවර දිගට දෙන්න. ආනාපානසති සූත්‍රයේ වචී සංකාර කතා කරන්නේ නෑ. ඒ මොකද ඒක සම්පූර්ණ විපස්සනා අනුකූලව එළඹ මේවා කරන්නේ වචී සංකාර චුල්ල වේදල සූත්‍රයෙන් සාකච්ඡාවට ශාක්‍යයක් වශයෙන් ගත්තොත් ඒක විතක්ක ਵਿਚාර දෙක තියෙන දෙවෙනි ධ්‍යානයට යනකොට පළවෙනි ධ්‍යානෙදලා දෙවෙනි ධ්‍යානයට යනකොට නැති වෙනවා. ඉතින් මේකෙදි කියලා තියෙන්නේ මේ චිත්ත සංකාර නැති වෙන නැති වෙන තාක් කාය සංකාර නැති වෙන්නේද කියලා නෑ. ඇත්තටම කියලා කියන්නේ කාය සංකාර වලින් තියෙන බාධාව සම්පූර්ණයෙන්ම නතර වෙන්නේ නැතුව අපි චිත්ත සංකාර කියන විශේෂයට සුදුස්සෙක් වෙන්නේ නැහැ. කාය සංකාර 100ක් නතර වෙලා නෙවෙයි. නමුත් ඒකේ තියෙන අනතුරු, ඒකේ තියෙන කලතරකාරීකම, ඒකෙන් තියෙන මොහා කරන ගතිය අයින් වුණාට පස්සේ තමයි චිත්ත සංකාර දැක්ගන්නේ. ඒකෙන් කාය සංකාර සම්පූර්ණ නතර වෙනවා කියලා කියන්නේ මැරෙනවා කියන්නේ. ආහනපන් නැති වෙනවා කියන එක. මේකෙම නෙවෙයි ආනාපානෙන් කරදරයක් නැහැ. නැත්නම් කාය සංකාර කියන කායික ක්‍රියාවල වෙන අන්තිම අඩුලන්සුර තමයි කාය සංකාර කියන්නේ. ඒකේ තියෙන බාධා නැහැ. ඇහෙන් රූප දකින, කනෙන් ශබ්ද අහන, ගඳෙන් රස, නහයෙන් රස බලන, ගඳ බලන, රස බලන, කයෙන් පහස ලබන බාධාවන් නිසා අපිට මේ ඉන්දිය විනිවිද යන්න බැරිකම තියෙනවානේ. ඒ ඉන්දිය විනිවිද යන යන්නේ නැති තාක්කල් අපිට චිත්ත සංකාර කියන දැක් ගන්න හම්බ වෙන්නේ. ඒක නිකන් තිරයක් වගේ. ඒ තිරේ අයින් කරනවා. තිරේ අයින් කරුවාට පස්සේ තමයි ඊගාව තිරේ පෙන්නේ. තිරේ අයින් කරනවා කියන්නේ තිරේ අයින් කර මේ ගලවලස් කරනවා කියන එක නෙවෙයි. දෙපැත්තට කරනවා විතර. ඒතකොට තිරේ තියෙනවා දෙපැත්තේ. 100ක් තිර තිරේ වැඩ කරන්න පුළුවන් මෙකැනිසම් එකත් එක්ක ගල්වලා අයින් කරනවා කියන එක නෙමෙයි. තිරේ පැත්තකට වෙන එකයි විතරයි වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපෙන් කියන පුළුවන් දේ අජන්චා මොනින්නා පොර කවුද? අමතකුණා. ඒ කියන්නේ නම් ඇවිත්ිටන් අජන්චා හම්බෙන්නා පුහම අජන්චා සුරුතු හම්බෙන්න දැකලා මම යනවා යන්නේ කියලා. මේ ජෝසප් ගෝස්ටයින් නෑ. මේ අනිත් එක න ද බුද්දිස් ලිවිං බුද්දිස් මාස්ටර් ලිව්වේ Jack Kornfield. Jack Kornfield. Jack Kornfield එතකොට හාමුදුර කෙනෙක්. නෑ. නෑ ජැක්කොන් ෆිල් ඒ දවස්වල තායිලන්තේට හාමුදුර කෙනෙක්. පස්සේ සිවුරු ඇරලා දැන් මේ IMS එකේ වැඩ කරන ජෝසප් ගෝල්ස්ටයින් එක. සෑහෙන ප්‍රසිද්ධයි. ලිවිං බුද්දිස් මාස්ටර් ඊට පස්සේ ආයෙත් පොතක් කියන තුණා යා. විවිධ ප්‍රශ්න අවසානයි. ආශ්‍රය ස්වාමීන් දැන් භාවනා කරන්න මේ පරියන්කයට ගියපු ගාම භාවනා අරමුණේ සිත පවත්තන්න බැරුව ශූන්‍ය තත්ත්වයක් නම් ඇති. ඒකෙම ඉන්නවද එහෙම නැත්නම් නැවත උත්සාහ කරලා අර කමටහන උඩට ගන්න උත්සාහ කරනවාද? ඒක නිතර සිදුවෙන කොට කරන්න මොකද? කවුරු හරි උත්තරයක් දෙන්න බෑ. ශුන්‍යතාවෙ ඉන්න බලන්න බල දිගට. ඈ? එතකොට සිත තැන්පත් වෙලා ශුන්‍යතාවෙට එනකොට තැන්පත් වෙලා නනවා. ඒකම අවසාන නෙවෙයි කියලා හිතලා මේ භාවනාව තුළම තවත් ඉදිරියට යන්න උත්සාහ කරන පුද්ගලෙක් පුළුවන් කරනවා කියලා හිතනවා. භාවනාවේ මේ මේ ඉන්ද්‍රියම් වලින් කිසිම අනුමත නැතුව එන එකේ ප්‍රකෘති தත්ත්වය මේ දැන් මම මෙතන ඉන්නවා කියන එකනේ. ඒ කියන්නේ මොකක් හරි දාන්න ගිය ගමන් ආයේ මොකක්ද දාන්නේ වගේ. එතරම් ඉන්න එක තමයි සිද්ධ වෙන්නේ. සම්පත් ගොඩක් කල් ස්වාමීන් වහන්සේත් එක්ක. අපෝ නෑ මම නරක මිතුරු ආශ්‍රය ඉච්චර කල් නෑ වෙන්නේ. ඉතින් ඒ ඒ තව කවුරු උත්තරයක් දෙන්න බෑනේ එකක් එකක් ඒකේ විකල්පයක් තව කවුරු හරි මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම Tamanට මෙහෙම වුණත් මොකද කරන්නේ ඒක දිගටම පවත් ගන්න හදන්න. ඒ කියන්නේ ඒකෙම ඉන්න. තුනක් තියෙන උත්තර පිළිගන්න ගන්න. එයා පෑම ඒකෙම ඉන්න. ඈ? ඒ එහෙම මම පරයන්ටි නිමා වෙන වෙලාවල තියෙනවා. ඔව් ඒකට ඒ කියන්නේ ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ පැයක් ඉන්නවා පැය විතර කම ඒකේ ඉන්නේ. දැන් ප්‍රශ්න තියෙනවනේ දැන් ඒක නෙමෙයි මම සාකච්ඡාව යන්නේ. වැඩවල තියෙන කාර්ය බහුල දෙකේ පැයක් මුකුත්ම නැතුව ඉන්න පුළුවන් මොනවද අවසානයේ කියලා තීරණය කරන්න පුළුවන්කමක් නැති නිසා තා ප්‍රශ්නවත් තියෙනවා. ඒකේ අවසාන ජීවිතේ ඒකේ අවසාන ජීවිත වෙනවද? නෑ නෑ නෑ. උත්සාහ කරලා කඩයක් කියන්නේ. ඔව්. හරි ඒක දැන් සෝවාන් පුද්ගලයෙක් නම් එයා පෞද්ගලික දන්නා එයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඒ ටික නැහැ කියලා. ඊට එහා යන්නේ පරමාර්ථය තියෙනවා. මේ පරමාර්ථය උඩ දැන් සෝවාන් වුණත් අකුසල් සිද්ධ වෙනානේ. ඒවත් ඔක්කොම කපාගෙන යන්නේ අරමුණෙන්. මෙයා භාවනා නැවත නැවත කරනවා. නමුත් අරකේ හිටිනවා. එහෙම වුණොත් මොකද කරන්න කියන්නේ? ඉතින් මම පටන් ගන්න ඉස්සර සෝවන් කියලා දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මේ දැන් ඔය අහපු ප්‍රශ්නයක් දැනගෙන අහපුවනේ මේකත් ඒ වගේ. මාර්ග ඥානයක් පිළිබඳව ගුරුවරයාගෙන් හා යාගෙන් ස්ථිරතාවයක් ආවනම් නැවත නැවතත් මේ ලැබෙන්නේ ඵල සමාපත්තියක්ද එහෙම නැත්නම් ඊගාව මාර්ගයද කියලා දන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. තිබුණේ කේම ඵල සමාපත්තියකට ආවනම් වෙහෙසක් එන්නේ නැහැ. කරදරයක් නැහැ. යාට ඕන වෙලා කිඳ පුළුවන්. නමුත් ඒක ඵල සමාපත්තියෙන් එය ගහට යන්න ඥානට යන්න ඉස්සලා ගුරුරු සාමාන්‍ය කියනවා තමන්ගේ සාමාන්‍ය ඒ මාර්ගඵලයේ ඵල සමාපatti ඥාන කියලා කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා ඒක ප්‍රමාණ කරගන්නයි කියලා. සමහරට පැයක් එකමාරක් දෙකක් ඉන්න පුළුවන්. ඒ ඒ පැයක් ඉන්නවා නම් එයා දන්නවා මේක හැමදාම ගිහලා එතෙන්ට යන්නේ කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ පුද්ගලයාට හිතෙනවනේ දැන් මේක මම හොතර මාස්ටර් කරලා තියෙනවා හැමදාම මෙතෙන්ට යනවයි කියලා. දෙවෙනි මාර්ග ඥාණයට යන්න ඉස්සලා අදිෂ්ඨාන කරන්න කියනවා මට සුමාන දෙකකට කෙටි කාලයක් අදිෂ්ඨාන කළා මේ කාලය තුල මගේ හිත මාර්ග ඵල සමාපත්තියට නොයාවා කියලා. ඊට පස්සේ භාවනා කරගෙන යනවා. භාවනා කරන ගියාම මෙතෙන්ට හැරෙන්නේ නැහැ හිත. දිගටම ආය කලාප සම්මර්ෂණයට වැටෙනවා. එහෙම නැත්නම් මුලක ඒ කියන්නේ සාමාන්‍ය භාවනා ක්‍රමයට යනවා. එහෙම යනකොට සමහර අවස්ථා දෙකකට ඉදිරිපත් වෙනවා. එකක් ආයෙසටක් ගිහිල්ලා ඉතාමත්ම දුක් දෙන, ඉතාමත්ම හිතවිලි බහුල ආයෙ සද්දවලට දරා ගන්න බැරි වෙහෙසකටපත් වෙන වෙලාවක් එනවා. එහෙම වෙච්චාම ඒ පුද්ගලයාට දැන් දෙකෙන් එකක්වත් නැති වෙනවා. ඉස්සර තුන අඩු ගන්න ඵල සමාපත්තියක් තිබුණා. දැන් ඒක අදිෂ්ඨාන ශක්තියෙන් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ දෙවෙනි සැරේට එන්න ගියාම හිතාන ඉන්නේ නම් අර අර එක ඉඳලා ඉඳලා දැන් මට එන එක හොඳයි කියලා. නමුත් එන්න පටන් ගත්තට පස්සේ සීමා නැතු ඒ නිසා කියනවා සුමාන දෙකට වගේ කායයකට අදිෂ්ඨාන කරලා බල සමාපත්තියෙන් తాවකාලික අයින් කරන්න කියලා. අයින් කරලා දැම්මට පස්සේ අලුතෙන් දුක් එනවනම් එහෙනම් ඊගා මාර්ගෙට නැමිට වැටිච්ච බවට ලකුණක්. හැබැයි දුක් එනකොට හුඟක් වෙලාට තමචෝට වැඩි දුකකටපත් වෙනවා. හිතා ගන්න බැරි මට්ටමන දුකට ඒක නිසා කියනවා සුමාන දෙකට විතර කාලයකට දාලා එතන තදිෂ්ඨානෙක ඉන්නේ අයින් කරලා ක්‍රියාත්මක කරන යන්න කියලා ඒ ක්‍රියාත්මක කරන යනට ගිහලා ඒ තාම උච්ච මේ පහසුතා දුක් විඳගෙන ආයේ මිත්‍යාවතර වෙලා තැම්පත් වෙගෙන යනවනම් ගෙස් කරන්න පුළුවන් ඊගා මාර්ගෙට වැටලා තියෙනවා කියලා. ඒක ඊට පස්සේ ආයසරයක් ඒක සුමාන දිකින් කරගන්න බැරි වුණා නම් අර කාලේ ආයෙ දික් කරගෙන දිගට දිගට කරන්න කියලා. ඒක මේ මේ ඔය මහසි පොතේ සඳහන් කරලා තියෙනවා ලොකු සාන්තික පොතේ සඳහන් කරලා තියෙනවා ඒක අමාරුයි ඒ මොකද මේ පළවෙනි මාර්ග ඥානයේ සෝවාන් මාර්ග ඥානයේ ලොකුම ලොකු පිම්මක් මොකද හේතුව අර සම්පූර්ණ කෙලෙස් භූමිය පෘථග්ජන භූමිය කඩාන යන්නේ නමුත් ඒක ගිය ගමන්ම පළවෙනි මාර්ග ඥානය හමාර වෙච්ච ගමන් ඉන්න අර ආධ්‍යාත්මික පරිසරය නිසා සමහරුගේ හිත ඉබේම ද්විතිය දෙවෙනි මාර්ග ඥානට වැටිලා දෙවෙනි ඵලෙටත් වැටෙන්න ඉඩ තියෙනවා එතකොට ඒ ගුරුවරයාටවත් ඒ භාවනා කරන එකට හිතන්න අමාරුයි මේ පළවෙනි එකේ ඵල සමාපත්තිය නැවත නැවත එනවද නැත්නම් දෙවෙනි එකේ ඵලයේද කියලා. ඵලේ හොයාගන්නම බෑ. ඉතින් ඒක මේ ගෙස් කරන්න කියන හැම වෙලාවෙම මේක පළවෙනි එකේ ඵල සමාපත්තියමයි අඩු තක්සීරට දාන්න කියන. අඩු තක්සීරට දාලා ඒක කියන්නේ මාස ගණන් මේක මේ එහෙම වුණාට පස්සේ මේ වශී කරන්න කියනවා. වශී කරලා කරලා කරලා සමහරට ඉතින් ඇන හිටින වෙලාවක් එනවනේ. ඇන හිටියොත් විතරක් සුමාන දෙක තුනක් අදිෂ්ඨානයෙන් යුක්තව ඵල සමාපත්තියට යන්න එපයි කියලා. අවසානයේ මම ලැබව ඵල සමාපත්තියට නොයාවා කියලා ආයෙ දැම්මට පස්සේ දුක පැමිණීම තමයි මංගල කාරණා. වෙහෙසට පැමිණීමෙන් තේරෙනවා බල්ල කට්ටේ ඇල්ලුවයි කියලා. ඊගා මාර්ගයට වැඩ කෙරුවයි කියලා. නමුත් ඒ වෙලාවේදී මේ ගුරුවරයාට හිතන්න අමාරුයි. භාවනා කරන කෙනාට හිතන්න අමාරුයි. Taman අර සෙල්ලමට වගේ මේක එපයි කිව්වට එන දුක දරා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඊට වැඩිය මේ නොදැරිය හැකි මට්ටම් වලට එන්න තියෙනවා. එහෙම වෙච්චාම අසීමිත කාලයකට පස්සට දාලා තිබ්බනම් අමාරු වැටෙන නිසා සීමිත කාල පරිච්ඡේදයකට දාන්නේ කියලා කියනවා. සතියක් දෙකක් වගේ තමයි සාමාන්‍යයෙන් කරන්න කියන්නේ. ඊයේ සම්පූර්ණ ඒ විදිහට ආයි මතම කෙරෙහි සමාන කරා මේ ආස්වාද ප්‍රසාර දෙකේදී ආස්වාදයේ කෙලෙස් තියෙන ආස්වාදයේ කෙලෙස් නැහැ කියන වගේ මම මෙතන හඳුනන්න නැහැ. එහෙම කන්නේ. එහෙම එකක් මම කියන්න අදහස් කෙරුවේ නෑ. මේ ඒක නම් මම හිතන්නේ වර්ධව වටහා ගැනීමක් වෙන්නේ නැති කියලා. එහෙම ආස්වාද ප්‍රසාර දෙකම එකම විදියට පංචස්කන්ධෙටම තමයි අයිති වෙන්නේ. එකම දුක්ඛ ස්කන්ධෙම තමයි අයිති වෙන්නේ. දෙකම කෙලෙසයිද? ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමකටපත් වුණාට පස්සේ ඒකම තමයි කෙලෙස් සහිත දේ කෙලෙස් සහිත බවටපත් කිරීම තමයි රහත් වෙනවා කියලා කියන්නේ. ආමන්නේ පෘථජ්ජනයාගේ මේ ආස්වාද ප්‍රසවාස දෙකේදීම පංචස්කන්ධයම තමයි නියෝජනය වෙන්නේ දුක්ඛ ස්කන්ධයටම තමයි වැටෙන්නේ. ස්වාමීන් වහන්සේ හැම රහතන් වහන්සේ කෙනෙකුටම අනිත්‍යයේ හිත කියවන්න පුළුවන් කමක් නැහැනේ. නෑ ඒක ඇත්තටම එව්වා වැටෙන්නේ මේ සතිය ආනිසංස වශයෙන් කියනකොට ditta dhammasukana ඥාන සංවත්තනි ඥාන පටිලාභය කියලා කියන ඒ ඥාන වශයෙන් කියලා තියෙන්නේ අභිඥා. අභිඥානුව තමයි අනුගේ හිත් කියවීම ලැබෙන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාට ඒක ලැබෙනවා කියලා කියන්නේ සමත යානික රහතන් වහන්සේලාට. සුද්ධ විපස්ස සුක්ඛ විපස්සක ස්වාමීන් වහන්සේලාට ඇත්තේ නැහැ කියලා කියනවා. අවසන් සාතන් වහන්සේ සිතුවිලි ගන්න අරගෙන අතාරින්නත් පුළුවන් මොකක්ද එහෙම ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ ඕනනම් ගන්නත් පුළුවන් නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සාමාන්‍ය කියන්නේ රහත් මේ විකූර්ණ විකූර්ණ නෙවෙයි ඒකට පාවිච්චි කරන ආශ්චර්ය ධර්මයේ තමයි අසුබේ සුබේ ගන්න පුළුවන්. සුබේ අසුබේ ගන්න පුළුවන්. සුභාසුබ දෙකේ මැදහත් වෙන්න පුළුවන්. නැත්නම් සුබේ අසුබ ගන්න පුළුවන්. සුබේ සුබේ ගන්න පුළුවන්. සුබේ මැදහත්කම ගන්න පුළුවන්. අසුබ දර්ශනයකත් සුබ දර්ශනයක් ගන්න පුළුවන්. අසුබේ අසුබේ ගන්නත් පුළුවන් අසුබේ මැදහත් වෙන්නත් පුළුවන්. ඒක රහතන් වහන්සේ නමකට හම්බෙලා තියෙන ආශ්චර්ය ධර්මයක්. මොකද වෙන නමක් කියන්නේ ඒකට මොකක් හරි. ඒ කියන්නේ පෘථග්ජනයට සුබයක් දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම සුබේමයි ඒකට රාගෙමයි. රාගානුසය අනිවාර්යයෙන්ම වැඩ කරනවා. රහතන් වහන්සේට එම නැහැ. සුබ දෙයක තියෙන අසුබේ දකින්න පුළුවන්. මැදහත් දකින්න පුළුවන් සුබේ සුබේ දකින්න පුළුවන්. හිතවිලි කියන එකට වැඩිය ওই සුභාසුබ දෙකෙන් තමයි කතාව විස්තර වෙන්නේ. ඒ කියන්නේ අරමුණේ විනිර්මුතයි. රහතන් වහන්සේ අරමුණ තියෙන දේම ගත යුතුයි කියලා බන්ධනයක් නැහැ. අරමුණ මොනවා පිළිබිඹු කරත් Tamanට ඕන දේ එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් දැන් අපි වෙන ප්‍රශ්න නැත්නම් අපිට සාකච්ඡාව නිමාව දකින්න පුළුවන්. ඈ? ඒ අත්‍යවශ්‍යකමක් නැහැ ප්‍රශ්න වල. ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් ප්‍රශ්න නැති එක යන දැන් දවස් ගානක් ඉඳන් මං ඉස්සෙල්ලාම මේ මේ කොහෙද මේ කෝට්ටේ පටන් ගත්ත දවසේ කෝට්ටේ පටන් ගන්න මාස අපි හතරක් පහක් යනකම් මං හිතුවා මේක ලේන වලිගෙන් මොහොතේ ඉඳින් හදනවා වගේ. කෙල්ලෝරක් නෑ ප්‍රශ්න. ඊට පස්සේ 8 9 10 යනකොට සම්පූර්ණ විවරලා ගියා. කියන්නේ යම් කිසි මට්ටමකට ඇවිල්ලා කට්ටියට හම්බෙච්ච නිසා කරන්න දෙයක් නැතිකමට අර නිකන් හම්බුනාට දෙමළ පත්‍රේ කියනවා වගේ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒතකොට තේරෙනවා මේ ප්‍රශ්න වලින් කිසිම තද්ද බල ගැම්මක් නැහැ කියලා ඊට පස්සේ ඒක නතරලා ගියා. මුලදී එනවා තද බල කියන්නේ ඒකටම තමයි මේ අයිතිවාසිකම් දිනා ගන්නන්නේ අපිට කවුරක්වත් හම්බෙන්නේ නැහැ කමටහන් සූද කරන්නේ නැත්නම් ඒක දුන්නාට පස්සේ ඒක ඉබේම කෝට් එක තාම කරනවා දැන් යන්නේ දම්රිවිනේ. ස්වාමීන් වහන්සේ කීතිය සාකච්ඡා කරන්න ඉගෙන ගත්තා දැන්. ස්වාමීන් වහන්සේ දැන් අපි මොකක් හරි මාර්ගවලේ ලබුත් කියලා නැවතත් ආපහු මුලින් ඉඳලා එකම ආනාපාන සතියම තමයි බලන්නේ. ඒ මොකද එමු නැතුව වෙනත් ආටෝක් කැඩියකට හිටියේ. නෑ. යාරමුණම මේ අර බෙඩ් ස්ප්‍රින් එකක් වගේ වෙජ් පිනිගෙන කැරක් කැරකි රවුන්ඩ් කැරක් කැරකි ඒකම උඩට යන්නේ. ඉතින් ඒකම තමයි කැරක් කැරකි ඉහළටත් මැදටත් වෙනවා. ඉහළටත් නෑමයි ඒ කැරක ඒ රවුමෙම තමයි. නැවත නැවතත් ඒක නෙවෙයි බහුලීගත කරනවා කියලා. ඒකම බහුලීගත කිරීමක්. සමහරට එක සැරේම නිවන් දකින්නවා කියලා කියන්නේ හතර රවුම එක සැරේම කැරකිලා නතර වෙනවා. එහෙම නැත්නම් ඒ අරමුණේම දිගට කරගෙන යන එකමයි තියෙන්නේ. ඒක වෙන වෙන චිත්ත වීදියක් පෙන්වන්නෙම නෑ. අරකම කරනවා පළවෙනි මාර්ග ඥාන ලැබුවට පස්සේ පටන් ගන්නකොටම උද්‍යප්පේ ඥානෙන් පටන් ගන්න බවට වටහා ගන්න පුළුවන් වැඩි ඉවරුණාට පස්සේ රහත් උනාට පස්සේ භංග ඥානෙ පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා කියනවා පටන් ගන්නකොටම භංග ඥානෙ ඉඳලා ඉහළට තමයි කරගෙන යන්න තියෙන්නේ ඒ වගේ නිකන් යට මට්ටම තීන්දුව වෙනවා හිත විදි යටමට්ටම තීන්ද වෙනවා විපස්සනා ඥාන પરම්පරාව. භංග ඥානය ලැබුණයි කියලා එතන සෝවන්නයි කියලා තීරණය වෙන්නේ නැහැ නේද? භංග ඥානය ලැබෙනවයි කියලා කියන්නේ මග්ගාම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉන්නේ. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය ලැබීම තමයි සෝවන් වෙනවා කියන්නේ. ඒ කියන්නේ එක ස්ටෙප් එකක් පල්ලා. නෑ ඔය එක ස්ටෙප් එකක් නෙවෙයි අතන ස්ටෙප් ඒ කියන්නේ අපි නව මහ විදර්ශනා ඥාන ගත්තොත් එහෙම භංග ඥානට පස්සේ භය නිබ්බිදා මුංචිත කම්මේදා පටිසංකා සංඛාරූපේක්ඛා කියන ඥාන හතරක් විස්තර කරනවා. විසුද්ධි ක්‍රමයේ හැටියට බලනකොට නම් මේ ගැළපිල්ලේදී භංග ඥානේ වැටෙන්නේ පටිපදා ඥාන දසන විසුද්ධියට. ඒකේ ඒකෙම කොටස් තමයි ඇතුලේ කඩ කඩ කඩ කඩ පෙන්වන්නේ නව මහ විදර්ශනා වශයෙන්. ඊට පස්සේ ඒක යොමු කරවන්නේ පටිපදාවට. සංකල්පික ඥානෙ පස්සේ අර මාර්ග ලාභී වෙනපත් ප්‍රථම ගෝත්‍ර ඥාන කියලා තව. ඔය කියන්නේ ඊට පස්සෙත් මේ අනුලෝම ගෝත්‍ර භූ මග්ග ඥාන කියලා. ඉතින් ඒව ඇතර පුංචි පුංචි පුංචි පුංචි කොටස් ගාක් විස්තරයි. ඉතින් ඒව ඉතින් අර කෙටි කෙටි කරගෙන යන්න ගියාම සෝවාන් සකදාගාමී අනාගාමීටියත් කියනවා සෝවාන් වෙන එක සත්‍ය විසුද්ධි ක්‍රමයට කඩනවා ඊට පස්සේ විස්තර උනන් 16 විතස්සනා ඥාන වලට කඩනවා ඒවත් එක එකක් තුනට තුනට කඩනවා එහෙම ඉතින් ඒක සීමාවක් නැහැ ඕන තරමට ඕන විදිහට ගන්න පුළුවන් නමුත් සම්මත වෙලා තියෙනවා අපි අර ඔය විදර්ශනා ඥාන 16 සත්‍ය විසුද්ධි ක්‍රමයේ බුද්ධ දේශනා නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙන දේවල් ඉතින් ඒව ඇතුළත අනුමාත්‍රක ඕන තරමක් කඩ කඩ යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ චූලසෝතාපන්න උණයි කියමු ඊපස්සේ මැරිලා ඊළඟ ආත්මේ සෝවාන් වෙන්න බැරි වුණොත් අර තත්ත්වය පල්හැට වැටෙනවා. වැටෙන්න ඉඩ තියෙනවා. ඒක ඒක ඒක తాවකාලික ඥානෙ ව ඉෂ්ඨිත සාර නැහැ. අනික් කෙනෙකුට වැඩි ඉදිරියට යන තියෙන ඉඩ වැඩි. ඒක පැහැදිලි. නමුත් වැටෙන්නෙම නැහැ කියලා වගේ සාතිකයක් නැහැ. එහෙම නැත්නම් ඉතුරු ටික කෙරුවේ නැත්නම් ආසන්න අවස්ථාවේ සුවාන් වෙනවා කියලා කියන්නේ. ඔව්. චුනේ සෝතාපන්න තැනත්තේ මරණාසන්න අවස්ථාවේ සෝතාපන්න වෙලා මැරෙනවා මැරෙනවා නෑ එහෙම මතයක් නෑ මතයක් නැති බවට සාක්ෂි තියෙනවා චුලසෝතාපන්න මට්ටමේ මැරිච්ච අවස්ථාවල් පිළිබඳව ත්‍රිපිටකයේ අවස්ථා නැවත ඊගාව ආත්මේ නෑ ඊගාව ආත්මේ අනිවාර්යයෙන්ම අපායෙන් විසඳෙනවා හැබැයි එක ආත්මයකට විතරයි වග වෙන්නේ මේක මනසක් නෙවෙයි ඒ කියන්නේ මනුසෝ දිව්‍ය ආත්මය දැන් මේ මාර්ගයේ වැඩිච්ච කෙනෙක් ඥාන වැඩි නැතිවත් එයා අපාය සතරපයින් නිදහස් සාමාන්‍ය සතරපයින් නිදහස් වීම සඳහා අඩුලන්සු පෙන්වන්නේ දාන සීල දෙක විතරයි. යම් කිසි කෙනෙක් දාන සීල දෙක අතින් කියන්නේ තිබුණට වැඩිය දන් දෙන සිවුර දිනනවා ස්වර්ගයට යනවා. නමුත් යන්න අවස්ථාවල් තියෙන්න පුළුවන් ওই මල්ලිකා වගේ දේව කතෝ දාන සීල දෙක තිබුණ නැතුව නෙවෙයි අශෝක අධිරාජතුමා තාන්සික නොතිබුණා නෙවෙයි නමුත් අර මොකද්ද විශේෂ හේතුව නිසා කෙටි කාලයකට අපායට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒවා ඉතින් ඇත්තටම මේ ස්පෙસિෆයි කළා හරියට කියන්න බෑ. දල වශයෙන් කියන දාන සීල දෙක තියෙන කෙනෙක් මනුස්ස හෝ දිව්‍ය ආත්ම භාව ලබනවා. සහතික වශයෙන් අඩුම ඒ අටුවාවේ තමයි සඳහන් කරන්නේ භාවනාත් කරලා චුල්ලසෝතාපන්න භාවයට වුණොත් එක ආත්මයක් නම් ෂුවර් එකටම ඒක සහතික කරලා කියන්න පුළුවන් කියන්නේ. ගිහිල්ලා ඇවිල්ලා කියන්න කාර්යයට අත්දැකීමෙන් කියන්න බෑ සාමාන්‍යයෙන් දැන් ඇත්තටම ත්‍රිපිටකයේ තියෙන පොත්වලත් එකකවත් නැහැ. නමුත් ඒ හරියට ওই පහුගිය දසවල මේ විනය වර්ධන සභාවේ කට්ටිය නීතිය පිළිබඳ විස්තර ගොඩාක් කෙලි දැක්කුවා මේ සංසාර බය ඇති කරන්නේ. ඉතින් ඒව සයිවයි ටිකක් කොටසක් ඔය මේ මහසි සාරික පොතේ සඳහන් කරලා තියෙනවා මට එකෙක් මාතර පැත්තේ එකනේ. විද්‍යාන සෝන්ත ඔක තා ටිකක් ලොකු කරලා වැඩි කරලා ලියන්න බැරිද කියලා. මේ කියන්නේ බය ඇති කරන්නේ. නමුත් ඒක මේ මේ දේව ඇදහිලි මේ කියන්නේ දේව නිර්මාණ ආගමක තියෙන මේ අඩුපාඩුවක් විදිහට පෙන්වනවා මේ අනවශ්‍ය විදිහට අපාය බය කරලා මිනිස්සුය තමන්ගේ ආගමට බඳවන එක. ඒක බුද්ධ ආගම එච්චරම මේ අනුමත කරන්නේ නැහැ. නමුත් ඒ මූලධර්මවාදීන් බුද්ධඝංකාරයෝ ඒව ගන්න ගන්නවා. නැත්නම් ඒක එච්චරම හොඳ නෑ මොකද ඒකෙන් පටිගෙමයි අත්කිලමතාන් යෝගයට තමයි ඒක ඒ පොත ලියන කෙනා ඒ අදහස තමයි ඉන්නේ. ඒක එච්චර නිසා බුද්ධඝමේ අපාය පිළිබඳ විස්තරය එච්චරම ලොක් කර දැක්වීමක් මධ්‍යම ප්‍රතිපදාවක් අගය කරන ආණ්ඩු ආගමක් විදිහට එච්චර ගැලපෙන්නේ. ආ මේ අමිතානන්ද මණ්ඩායල අමිතානන්ද සාමාජික ජීවිතේ වලක් කිව්වා අනුසය කියලා බුදුමාන් වහන්සේ ජීවිත කාලේ එක දානයක් කරේ කවුරු හෝ දානයක් දෙයක් දෙනවනේ ඒකින්ද මනුස්සයෙක් කියලා වරකට අපාය යන එක කොහොම කලාතුරකින් වෙන දෙයක් පුදුම කරුණාවක් කියලා ඉස්සත් නැවතරේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන බුදුරජාණන්සාර නියපිටට පස් ටිකක් අරගෙන මිනිස්සෙක් නැවත මිනිස්සෙක් බාටපත් වෙන්නේ මේ පොළවේ පස් එක සාන්දරණය කරනකොට මේ නියපිට පිට තියෙන පස් ටිකක් වගේ කියලා සඳහන් කරලා තියෙන නිසා අරක ඉතින් අර මේ සුබවාදීව කරන කතාවක් අරගෙන මම සරුවචන දේශනාවේ ලන්සුව තියලා තියෙන නිසා අපිට ඒවත් එක ගැටෙන්න යන්නේ නැති එක වඩා හොඳයි. ස්වාමිනාස් කෙනෙක් මොන මාර්ගයද මොන පරිදි ඒව කිසි දෙයක් දන්නේ නැතුව මේ කරගෙන යන්නේව දිගටම කරගෙන ගියොත් ඒකට මේකක් තියෙනවද බාධාවත් නෑ. ඇත්තටම මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද හේතුව අපිට තියෙන්නේ ලැබෙන ලැබෙන චිත්තක්ෂණේ පවුන කර සිටීමනේ. අපිට කෙරෙන්න තියෙන්නේ. ඒ නිසා මාර්ග බලයක් ලැබපෙකනා මම කුල හොඳ කුලවන්තෙක් පහත්තර කරන්නේ නැති ගතියක් තියෙන. බුදුරජාණන් කියනවා එහෙම හරි කමක් නැහැ කරලා පහත්තර කරන්නේ නැත්නම් කුලයේ සලකලා හරි කමක් නැහැ කියලා. එහෙම නැත්නම් මේ මම ගත කරපු ජීවිතය හැටියට මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඒ වගේ අරක ලන්සුකට තියාගන්න පුළුවන්. නමුත් ඒ ඒක ඒ නම් වතන් නැති නැති වුණාට එතෙන්දී අන කෙනාට ඒ අයිතිවාසිකම කොහොමදත් මේ වෙනකොටත් තියෙනවනේ. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න තියෙන්නේ මේ ඉදිරියට යන්න යන්න අර සබ්බපාපසත් අකරණම් කියන එක තමයි මයෙන් කාටවත් තව ප්‍රාණියෙකුට හිංසාවක් නැත්නම් මගේ අනාගතයට හිංසාවක් නොවන විදිහට ඒකේ සාමාන්‍ය ටෙක්නිකලි කියලා කියන්නේ තණ්හා මාන දිට්ටි වැඩේ කියන පැත්ත තමයි ඒක අරසා කරන්න තියෙන්නේ තණ්හා මාන දිට්ටි වැඩෙන්නේ නැති විදිහට වැඩකරනද මේ තියෙන අපේ තියෙන ಗುಣ අල්පේච්ඡතාවය අධිගම අපේච්ඡතාවය කියලා කියනවා තමන්ගේක අංගවණ්ඩවක්වත් දන්නවණ්ඩවත් ඇරියොත් මේ ඇතර තමන්ගේම අදහසක් නැතුණත් වෙන කෙනෙකුට හරි තේරුනොත් ඒකෙමුත් රිපකෂන්ස් එන්න ඉඩ තියෙනවා. ඒකෙන් බාධාවක් මිසක කවදාවත් හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා අධිකම අපිච්චතාවයේ, සිව්පසප්පිච්චතාවයේ, සීල පිළිමද අපිච්චතාවයේ වගේ දේවල් ඒක නිකන් ඔය සමහරු කියනවා මෙන්න මේ විදිහ නිසා තමයි සාසනය දියුණු කරන්න බැරි තියෙන කට්ටිය කියනවනම් අනික කට්ටියට උනන්දු වෙයි කියලා. මොකද එහෙම සාසනයක් නෙමෙයි මේක. ඈ? නෑ, දන්නේ නැති වෙන්න බෑ. දන්නේ නැති වෙන්න බෑ. දන්නේ නැත්තේ නම විතරයි. මේ මේ මේ ටෙක්නිකල් නම දන්නේ නැහැ. දැන් අපි උසාවියට ගිහිලා නීත්‍යානුකූල භාෂාවෙන් කතා කතා ගන්න බැලුවොත් සාධාරණ යුක්තිය කියන එක අපිට තේරෙනවා. ඉතින් අන්තිමට මොනවක්වත් බැන්නොත් නඩුකාරතුමා දන්නේ මට සමාවෙන්න මෙහෙම කිව්වට මෙතන සාධාරණ යුක්තිය නැහැ කියලා කිව්වොත් නඩුකාරයා නීතිපොත විසිකරන්න ඕනේ. සාධාරණ යුක්තිය කියන එක තිරසනෙකුට නම් තේරෙනවා. උගේ සාධාරණ. ඒ වගේ මේ මාර්ගඵල කියන ඒවා පස්සේ දාපු ලේබල් ටික නැති වුණාට ඒ ඇතිවිච්ච මේ සදාචාරයේ ඒ ඇතිවෙච්ච මේ සભ્યත්වයේ කියන එක ඒක ඉතින් ස්ථිරසාර දෙයක් නේ. නංගනන් දන්නේ නැති උනාට. නෑ යෝජනා කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ඒක යෝජනා කරත හැකි නමුත් එහෙම කෙරුවොත් වෙන්නේ මේ උත්සාහ කරන අවංක පිරිසකට බාධා වෙනවා. එහෙමද ගිල් හිතෙනවා. ඉරවුණ නරක දෙයකට ගිහිල්ලා නෙමෙයි. ඉරවුණා මේ උඩටයක් නම් ගුරු උපදේශ ඕනේ කියන එක මම එහෙම පොදු නිගමනයකට එන්න බෑ. ආරසාකාරීව කියන්න පුළුවන්. ඒ මොකද මේක බොහොම සූක්ෂම ගමනක් නිසා හිටියොත් හොඳයි. ඒ කියන්නේ අපිට කියන්න වෙන්නේ ඒ කියන්නේ ගයිඩ් කෙනෙක් නැතුව ගමන යන්න එපා. මැප් එකේ යන්න මෙපයි කියලා කියනවා වගේ. යන්න මෙපා කියන්නේ ගිහිල්ලා ආර හිර වෙන අවස්ථාව එනවා. නේද? ගුරුර එක ගිහිල්ලා තිර වෙනවනේ. ගුරුර එක ගිහිල්ලා තිර වෙනවනේ. ඒක ඊට වැඩිය අමාරුයි. ඒක නිසා මේ ප්‍රකාශය කෙරුවාට පස්සේ ගුරුවරයෙක් එක්ක ගියොත් හරියනවා කියලා මට මතකයි එක සැරයක් අර අපි පරණ භාවනා ශාලාවේ ජීවාසෙන් කරනවා. රෑ වටේට ස්වාමීන් වහන්සේලා භාවනා කරද්දී. මේ භාවනා ශාලාවේ ලයිට් තියෙද්දි භාවනාවට භාවනා කරන්න බෑ. බය. අහවල් බයත් කියන්නේ අනිත් විතර. පස්සේ ගිහිල්ලා දුවන ගිහිල්ලා ආවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට ආවාද කරා. මොකේදද බය වුනේ? ඒ බය වෙච්ච ගොල්ලන් ඉන්නේ. ඉතින් අහවල් දෙයකට බය වුණා කියලා නෙමෙයි මේ හිතට එන බයක් එනවා හැදෙනවා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ කිව්වා බය හොයාගන්නේ කියලා. ඔබට බය වුණා කියලා ඇවිල්ලා කිව්වා. ආයේ හැබැයි රෑ ඉඳගන්න කිව්වේ නෑ බවුදා උදේ ඉඳගෙන ඒ බය වෙච්ච එක වරෙන් කියලා. ඊපස්සේ ආයේ ඒ ඒ අවදි වෙන්න මම තනියෙන් හිටියා නම් සම්මාදින් නූල් බඳින්නත් දෙන්නත් තිබුණේ. බය වෙලා ඉන්නේ යකත් ඇහෙන්නේ. ඔව් නෑ ඒක ඒක හරි ඒ වුණාට ගුරුවරයෙක් කියලා කියන එක මේ ගුරුවර පස්සේ ගිය ඔක්කොම නිවන් දකින්නමයි කියලා නීතියකට එන්නවක්වත් ගුරුවර නැතුව යන්නම බෑ කියන්නත් බෑ අපිට කියාගේ නියම ගුරුවරයා හම්බුනොත් අනිවාර්යයෙන්ම ලාභයි. නියම ගුරුවරයන්ට වැරදි ගුරුවරයෙක් හම්බුනොත් කසාද බඳු වයිට වෙච්ච දේ වෙනවා. ඒක අපව. ඒක කියන්නේ අපි හරිනේ මේ නාම රූප කියන්නේ උපමා කරලා කියන්නේ මේ බඩපොසු පිටි දෙයකට එකක් අතට එකක් වැටෙනවා. ඉක්මනට දුක. යෝති ප්‍රතිසන්දේ කියලා ගත්තාම එකක් වැටිලා එකක් නැගිටිනවා. ඒ නාම ධර්ම පද්ධතියක්. පද්ධතියත් නෑ. එතන තියෙන නාම ධර්ම පද්ධතියක් නේ චුතිසිතයි නාම ප්‍රතිසන්දිසිතයි දෙකම නාම පද්ධතියක්. ඒක නිසා තමයි සාමාන්‍ය ඒ ඒ චිත්තක්ෂණේ නාම රූප සංතතියට වැඩිය මරණ අවස්ථාවේදී නාම රූප වෙනස් වීම හුඟෝ දෙනෙක් හරියට ලොක් කරලා සලකන්නේ. මෙතනදී මේ රූප සම්බන්ධයෙන් නැතිකම සාක්ෂි කරගන්න බැරිකම නිසානේ. හේතු කරගන්න බැරි නිසානේ. නාමෝලින් නාම පැවතීමක් යනවා කියලානේ. නමුත් සර්වඥයන්සේ පැහැදිලිවම මේ මේ මේ පැවැත්මෙදිත් මේ හිතක් තෘෂ්ණාව පදනම් කරගෙන ඊගා චිත්තක්ෂණේ පහළ වෙන්න පුළුවන්. ආශෝ පදනම් කරන ඊගා චිත්තක්ෂණේ පහළ වෙන්න පුළුවන්. ඒක මේ මේ පැවැත්මෙදිත් වෙන්න පුළුවන්. ඒව පස්සේ පස්සේ ඇති කරගත්ත ඒ කියන්නේ පස්සේ ඇතිවෙච්ච මත ඒක ඇත්තටම මේ ප්‍රතිසන්දියක් කියන ආකල්පේ සම්පූර්ණ අලුත් දෙයක් බවටපත් වුණා දේව නිර්මාණවාදවල. ඒකෙදි කිව්වේ ඒක දෙවියෝ නිර්මාණය කරා මේ ආත්මෙන් ඉවරයි ඊට පස්සේ අවසාන තීන්දුවට ලක් වෙනවායි කිය. ඉතින් නිසා මේ චුති ප්‍රතිසන්දි කතාව එන්නේ මේ ආත්මෙන් එහාට යන එක. ඒක මේ බුද්ධ ආගම අනිත් ආගමත් එක්ක ගැටීමේදී ඇතිවෙච්ච ප්‍රශ්නයක්. බුද්ධ ආගමේ තියෙන ප්‍රශ්නේ මේ ආත්මේ පවතිද්දී සිදුවෙන ක්ෂණික මරණය තමයි අපේ ප්‍රධාන ප්‍රශ්නේ.